ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ නිවාසල ඇතුළු සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසේ කාලසටහන හැටියට ප්‍රශ්න පිළිතුරු වැඩපිළිවෙලට ආරම්භය ලබන්න බලාපොරොත්තු වෙන්නේ ලිඛිත ප්‍රශ්න අනුව මම ඉදිරියට යනවා අතරමැදි කාට හරි විශේෂයෙන් නැගීතු ප්‍රශ්නක් තියෙනවා කරුණාකර ඉදිරිපත් කරන්නයි කියලා කරුණාවෙන් මතක් කරනවා ගරුණී ස්වාමින් වහන්සේ ආනාපාන සතිය හොඳින් කරගෙන යන අතරතුර හුස්ම ගැනීමේ වේගය අඩු කළ විට ක්ලාන්තයක ලක්ෂණ පහළ විය. හිස බරගතිය හා අදි තරංග ශබ්ද කනට ඇසෙන්නට පටන් ගනී. සියලුම ඉන්ද්‍රියන් ඊතා සංවේදී බවක් දැනේ. මෙය සුබදායක ලක්ෂණයක්ද නැත්නම් සතිය බිඳ වැටීමක්ද? මෙතන තියෙන එක වචනයකට තමයි මට අවධානය යොමු වෙන්නේ. ආනාපාන සතිය හොඳින් කරගෙන යන අතරතුර හුස්ම ගැනීම වේගය අඩු කළ විට කියනකොට ආයාසයෙන් අඩු කරලා ඇතිවෙච්ච දෙයක්ද එහෙම නැත්නම් සාමාන්‍යයෙන් අඩු වේගන යන විට කියලා තියෙන එක දන්නවද කියන දෙක අතර ලොකු වෙනසක් තියෙනවා. එහෙම හොඳින් කරගෙන යන වෙලාවේදී වේගය අඩු කරන්න කිසිම තැනක උපදෙස් දීලා නැහැ. වෙනකොට නම් යම් කිසි විදියක විකෘති පහළ වෙන්න ඉඩ තියෙනවා. ඒක නොකළ යුතුයි. එහෙම වේගය අඩු වෙන වෙලාවල් වල නම් හුඟක් වෙලාවට ඔය ක්ලාන්ත ගති බර ගතිය අඩු වෙන එකයි වෙන්නේ. ඒක නිසා මේ වචනේ සුද්ධ කරගන්න නැතුව මේක පිළිබඳව අදහස් ප්‍රකට කරන කෙච්චර හොඳ නැහැ ඒ නිසා ලියපු කෙනා ඒක පිළිබඳව පොඩ්ඩක් සබාව දැනුවත් කරනවා නම් අපිට ඉස්සරහට යන්න පුළුවන්. මේ ආනාපාන සතිය කරන යනකොට තමන් සචේතනිකව කරපු එකක්ද නැත්නම් තමන්ට වෙච්ච එකක්ද කියන එක ප්‍රශ්නෙට ඉතා වැදගත් වෙනවා. මම මේ ප්‍රශ්නේ විවෘතෝතියේදී ඉදිරියට යනවා. ගරු ස්වාමීන් වහන්සේ භාවනාදී වේදනාව ඇතිවන විට වේදනාවට හිතුම් කළ යුතුද හිත යොමු කළ යුතුද නැත්නම් ආනාපානට හිත යොමු කිරීමට උත්සාහ දරිය යුතුද ටියුබ් නල තුල කලල ඇතිවීමේදී සංචේතනය වුණු සමහර කලල මතු කාලයේදී ප්‍රයෝජනෙ පිණිස අධිශීත කරනවල තැන්පත් කෙරේ. මේ බුද්ධ ධර්මයට අනුව එළිය බැලි ඒ බැලිය හැකේ කෙසේද ඒ ජීවිතයක් වර්ධනය නැතර කිරීමක්ද මේ අවස්ථාවේදී ඒ කලලය කුමන ආකාරයේ කර්මයකට භාජන වී තිබේද කරුණාවෙන් පහදා දෙන්න තෙරුවන් සරණයි ඇතරම් පළවෙනි කොටසදී කියනවා නම් වේදනාව වේ භවනාවේදී වේදනාව ඇති වූ විට වේදනාවට හිත යොමු කළ යුතුද කියන ප්‍රශ්නේදී අවස්ථා දෙකක් යටතේදී විස්තර කරන්න පුළුවන් එකක් තමයි තමගේ මූල කර්මස්ථානට වැඩි ඊටාම කුඩා මට්ටමේ වේදනා නම් ආනපාන මූල කර්මස්ථානයේදී යන්තම් සාමාන්‍යයෙන් තැන් තැන් වල වේදනා දැනෙන එක ගණන් ගන්න නැතුව ආනපානෙ ඉන්න කියනවා. සමහර විටක ආනාපානයේ දැනෙන sannivedinata හා සමාන වේදනාවොත් ඒත් ආනාපානට මුල්තන දෙන්න කියනවා. යම් වෙලාවක වේදනාව ඇවිල්ලා ආනාපානේ යට කරගෙන ගියොත් මේ ඉස්මතු වුණොත් පමනක් එතකොට ඉතින් ආනාපානෙට හිත යන්නේ නැහෙනි. ඊගාවට තියෙන වේදනාව නිසා වේදනාව මෙනෙහි කරන්න කියනවා. එහෙම නැත්නම් හැම වෙලාවකදීම පුළුවන් තරම් ඒ වේදනාව පවතිද්දිම පුංචි වේදනාව හෝ සමාන වේදනාවක් තියෙද්දී හැකිතාක් තුරට ආනාපානයත් එක්ක නැත්නම් මූල කර්මස්ථානයත් එක්ක මූණට බුණ දාලා තබා ගැනීම තමයි වඩා හොඳ ක්‍රමය. එහෙම නැත්නම් ආනාපානේ පවතිද්දී තා පුංචි වේදනාවක් පවතිද්දී ඒව මෙනෙහි කරන්න ගත්තොත් හුඟක් සතියට බාධා වෙනවා. එහෙම නැත්නම් මේ වේදනාව වැඩි කිරීමක් අවසා ගැනීමක් සිදු වෙන්න ඉඩ තියෙනවා. දෙවෙනි ප්‍රශ්නේදී මතු කාලේදී ප්‍රයෝජන පිණිස අධිශීත කරනවා තැම්පත් කෙරේ. ඉතින් ඒකදී ඇත්තම ඒක හරි අමාරුයි ධර්මානුකූල විග්‍රහයක් කරන්න. මොකද මේ සංසීචනේ වෙලා සමහර මත තියෙනවා දවස් 36ක්වත් යනවායි කියලා යන්තම් හරි ස්නායු සෛල හැදෙන්න ඊටත් පස්සේ කොච්චර දෝ කාලයක් යනවා ඒ සංනිවේදනයක් ඇති වෙන නිසා මේ අවස්ථාවේදී පවතින කොතනද කියන එක විද්‍යාවෙන් හෝ එහෙම නැත්නම් මේ ධර්මයේ අටුවාවේ හෝ අභිධර්මයේ විස්තර කරලා නැහැ සංසේචනේ වෙච්ච ගමන්ම එතන ජීවියක් තියෙනවද නැද්ද කියන එක නැත්නම් විඥානයක් එකට බැසගෙන තියෙනවද නැද්ද කියන එක කියන්න දන්නේ නැහැ. එතකොට ඒක නිකන් සාමාන්‍ය මේ රූප ධර්මයක් විදිහට වගේ පවතින. ඊට පස්සේ ඒකට සුදුසු පරිසරය ලැබුණාට පස්සේ තමයි වැවෙන්නේ. ඊට පස්සේ තමයි කියනවා මේ විඥානයක් බැස ගන්න සුදුසු වාතාවරණය සකස් වෙන්නේ. සංසේචනයේ වෙන වෙලාවෙදීම ඒක රූපයක්ද නාමයක්ද කියන එක හරි අමාරුයි මේ නැත්නම් නාම රූප දෙකේ සංසිද්ධියක් තියෙනවද කියන එක තියෙනවා නම් එතන කර්මයේ බලපෑමක් තියෙනවා. ඒ විඥානය පිසිනක නැත්තම් කර්ම බලපෑමක් නැහැ. නැත්තම් සලකා බලන්න වටනවා මේ සීත නරකේ ඉන්න කරපු අකුසල කර්මයක් තමයි. මේ කියන්නේ මේ අදි සීත කරන එක වැටලා ඉඳ වෙච්ච එක. ගරු ස්වාමීන් වහන්සේ ආසර්පසාසයේ සියුම්ම ඊටාම හොඳින් ආන ආස්වාද ප්‍රසවාසයේ සියුම්ම ඊටම හොඳින් ආලෝකයේ පැමිණේ නම් මෙතන සිට පළමුවෙන් ධානය දක්වා ගමන් කළ හැකි මාර්ගය පහදා දෙන්නේ. ධානය ලැබීමට උත්සාහ දැරීමට පෙර ධාන අදිෂ්ඨාන කළ යුතු බව ඇස ඇත්තිමි. ධානය අදිෂ්ඨාන කළ යුත්තේ කෙසේද? භාවනා වැඩිීමේදීන ආලෝකයේ යන්තමින් හොඳින් ලැබීම කෙරෙහි බාහිර ආලෝකයේ බලපෑමක් බලපෑ හැකිද? උදාහරණයක් ලෙස හිතුවේදී ස්ථානයක හා අඳුරේ සිට භාවනා කරන විට එකම ආකාරයට භාවනා වැඩි නම් එම බාහිර தত্ত্ব හේතුයෙන් භාවනාවට ලැබෙන ආලෝකයේ අඩු වැඩිවීමක් සිදු වේද? ඊටමත් හොඳින් ආලෝකය ලැබෙන විට ලැබෙන අවස්ථාවවලදී සියුම් රසණයක් මොහොන ප්‍රදේශයේ දැනේ. මෙය විය හැකිද නැතොත් මේ බාහිර බලපෑමක් හේතුවෙන් සිදුවන්නක්ද? මේකේ පළවෙනි එකට අපේ ලොකු ස්වාමීන් වහන්සේගේ පොතේ ලියවිලා තියෙන කරුණ අනුව හොඳට ආලෝකේ පැමිණුණාට පස්සේ ධානයකට යනවනම් ධාන ආලෝකයේ විසින්ම හිත ඇද ගැනීමක් තමයි සිද්ධ වෙන්නේ ආරම්මනේ චිත්තං අරමුණෙන් හිත පෙරලිලා නිමිත්තට ඇද ගැනීමක් සිදු වෙනවා. ඒක පළවෙනි වතාවටවත් ස්වභාවිකව වෙන්න දෙන්න කියලා තියෙනවා. ඒක මම හිතන්නේ ඔය ආනබන සති 1 2 පොතේ ලොකු සංසේ සටහන් කරලා තිනවා පරිසම්පදා මාර්ග අටුවාවෙන් අරගෙන පළවෙනි වතාවට ආලෝකේ වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා ආනපානෙ ගෙවිලා ගෙවිලා ගෙවිලා හිත ඉබේම ආනපානෙ ඉඳලා ආලෝක නිමිතට ඇද ගැනීමක් සිදු වෙනවා. ඒක ස්වභාවයෙන් වෙන්න ඕනේ. ඒක නිකන් gediyak හොඳට විලිකුන් වෙලා ගහෙන් ගැලවිලා වැටෙනවා වගේ. gediya හොඳට කිරි වැදුනට පස්සේ කඩලා දුම් ගහලා ඉදවන්නත් පුළුවන්. ඊට වැඩිය හුඟක් වෙනස් gediya වැටෙනකොට. දුම් ගහලා ඉදෝපේක කවදාකවත් අර ගහේ ඉදුණා වගේ රසෙ ඉන්නේ. ඒ වගේ පළවෙනි වතාවටවත් අඩු ගානේ ඒක ස්වභාවයෙන් වෙන්න අරින්න කියනවා. ඊට පස්සේ ඒ වෙච්ච එක තුන් හතර සැරයක් වෙන්න ඇරලා මේක වෙන්නේ ඇත්ත වශයෙන්ම ආලෝකයේ තියෙන කාන්තිමත් ගතියට හිත ඇද ගැනීමක් කියලා තේරුම් ගත්තට පස්සේ නම් අදිෂ්ඨාන කරලා හිත ඒ වෙලාවට අවශ්‍ය සමාධිය ආවට පස්සේ අදිෂ්ඨාන කරලා ඒකට බැස ගැනීමත් ඒක ධානයෙන් නැගිටින වෙලාවේ ඒක පිළිබඳව හොඳට සතිමත් වීමත් විනාඩි 5 10 15 වශයෙන් කාලය අදිෂ්ඨාන කිරීමත් පස්සේ කරන වශීතාවලට වැටෙනවා. ඇත්තට වශීතා පහක් තියෙනවා. මේ තුන තමයි ඉස්සලා පුහුණු කරන්නේ ඊට පස්සේ ආවජන සමාපජන උත්ථාන කියන වශීතා දිනු කරලා පච්ච වේකන ආදි වශයෙන් වශීතා කරනවා ඒක හුඟක් වෙලාවට ලේසි වැඩි තමයි ගුරුවරෙක් එක්ක කරන එක මේ වගේ සාමාන්‍යයෙන් දෙන උපදේශ අනුව කරන්න ගියොත් ඒකේ පටලැවිලි වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒ වගේ වෙනකොට ඒ වශීතා පුහුණුවත් අවශ්‍යයි. ඒකට හොඳට විස්තර ලියවිච්ච පොතක් හෝ ගුරුවරයෙක් අරගෙන උගාකල් පුරුදු කරන්න ඕනේ. එතකොට භාවනා වැඩිමේ තියෙන ආලෝකය පිටින් එන එක බලපෑමක් තියෙනවා. ඒක නිසා සාමාන්‍යයෙන් කියනවා වාඩි වෙනකොට මද ආලෝකයේ තැනක තියෙනක වාඩි වෙන්නයි කියලා. තද ආලෝකයේ තියෙන තැන වාඩි වෙන්නත් එපා. අන්ධකාරේ වාඩි වෙන්නත් එපා. මද ආලෝකයේ මද සුළඟ සබ පහසු ඉරියව්ව ඒ ටික යෝගාවචරය ඇති කරන්න ඕනේ මෙවැනි බාහිර බලපෑම නිසා ඇති සැක නැති කර ගැනීම සඳහා. ඒ වගේම සමහර වෙටකර මූණේ ප්‍රදේශයකට රස්නේ දැනෙනවා නම් මේක බාහිර බලපෑමක් නෙවෙයි ඇතුළෙම වෙන්නත් පුළුවන්. බාහිර බලපෑමක් වෙන්නත් පුළුවන්. ඒ නිසා හුඟක් වෙලාවට ඒක කීප වතාවක් අත්දැකලා තමයි විනිශ්චයකට එන්න ඕනේ. එක සැරයක් දෙතරයක් වුණාට ඒක හිතා ගන්න අමාරුයි. අර උදාහරණයක් වශයෙන් මෙතන භාවනා කරනකොට ඇඳ හතර පහ කාලය ඇතුළත මේ ජනේලෙන් එන එළිය වැටෙනවා. එළිය වැටිච්චාම ඉබේම මේ එළිය මේ ආලෝකයක් දැනෙන්න පටන් ගන්නවා. ඒත් එකම රත්විච්ච ගතියක් දැනෙනවා. ඒකට ඒක බොහෝ විට බාහිරින් එන එකක්. ඉතින් එහෙමනම් උදේ වරුවෙත් බලලා එහෙම නැත්නම් ඒ රත් වෙන්නේ ආලෝකයන පැත්තෙන්ම නම් බාහිරින් කියලා තමයි විනිශ්චය කරන්නේ. මේ සාමාන්‍ය සාමාන්‍ය බුද්ධිය තමයි මෙතෙන්දී පාවිච්චි කරන්න වෙන්නේ. මේක ඉංග්‍රීසියෙන් තියෙන්නේ Venerable Bante forgive me for asking skeptical question when I am seen meditating people when I am seen meditating people have have asked why I am doing it and if it is for enlightenment, how does an enlightenment, enlightened person know they are enlightened? And since a person's uh, mental experience cannot be observed by many, how can they be sure it is not a delusion? So this is a, a really a skeptical question, but I think it is valid uh, because this is completely a, a mental game or mental phenomena. So therefore, you are the witness, you are the jury, you are the judge. So therefore, whatever you are going to say, uh, no one can challenge it unless otherwise the Buddha, where he can read the other's mind and the other's faculties. Otherwise, uh, if there is no second person involved, if you feel some experience, the best thing is underestimate it. Always underestimate this is this may not be. And do it again and again by thousand and one time testing and experiencing only uh, you can make it sure. Therefore, it's called asevati bhaveti bahuli karoti. Asevati means for the first time you associate with it. You uh, acquaintance with it. And then you feel something different. You feel something extraordinary. So what you have to do is next day also give the same conducive conditions so that same experience will happen again and again. That is called bhavana. Bhavana means now you know you have the potential either it is a mind-made or reality, you let it happen again and again. When then you come to a certain conclusion, yes, this is something cause and effect relationship. And when you are bahulikata, thousand and one times doing only, you can precipitate the idea and make sure till that there is no necessity for you to decide. Because this decision is not the one going to give you the release. It is not the one going to release the tension. By practicing, experiencing, you feel if there is releasing of the tension. The decision is merely, is merely to communicate with other one. So first you have to make sure yourself. And the early part of the question is, when I am seen, meditating people have asked why I am doing it and if it is for enlightenment, how does an enlightened person know they are enlightened? This question phrased not in a very clear manner, so therefore I can't grasp the idea. I am again and again reading. When I am seeing meditating people have asked why I am doing it. The, the, the, phrasing is not clear. And if it is for enlightenment, how does an enlightened person know they are enlightened. For example, if, when I am meditating, if someone is coming and asking me why I am meditating, it is natural because uh, people are very skeptic and asking. So I, I don't feel that it is my responsibility to give the whole uh, realistic intrinsic answer for him. What I would do is just to satisfy the person and chase the fellow out. because uh, this is not the way if you wish to learn. If you wish to learn, he has to come and do it in While I'm meditating, come and asking, maybe a child or maybe a person not exposed to meditation. So under such circumstances, very difficult for you to give an absolute answer. You have to definitely give a conventional thing just to satisfy the person and let go. So don't take this seriously because these people are not coming seriously. They are casual. If they are coming in a serious way, completely manners are different. Then you have to take an appointment and tell, let them know. Otherwise, the, these casual, these gate crashes, don't take it very seriously. And uh, how does an enlightened person know they are enlightened. It is not necessary to have a label. Because enlightenment is something you are experiencing with or without a label. So therefore, whether you know or not, if you are in a bliss, if you are in a lack of tension, if you are in a kind of a release, whether it is known as enlightenment or not, you are already endowed with. So not necessary. So if it is available, easy to communicate, but only communication is serious with a serious person, not with the each and everyone is uh, interested in. So therefore you have to have the appropriate technology to answer this kind of question. Don't take sorry seriously because if the serious situation, the, their manners will be different. අදත්තර ප්‍රශ්නේ අවිලා තියෙන හොඳ වෙලාවට මම ගෙදර වැඩ කරගෙන අවිලා තියෙනවා. මහා මාළුන්ගේ පුත්‍ර සූත්‍රය බලා ගැනීමට ඔබ වහන්සේට අවස්ථාවක් සැලසුණාද? මට තේරෙන විදිහට එහි පංච උපාදානස්කන්ධයේ සමාධිය කියන බවත් නමුත් ඒ කොටස වැටෙන්නේ නැහැ. නමුත් මේක මම කියවන්න හම්බුණා. ඇත්තටම අර ඉංග්‍රීසි පොතේ ඒකේ මේ පටලවිලා තියෙන කියවනකොට පළවෙනි ප්‍රශ්නේ මෙහෙමයි ගියේ. මම ඒක මේ කොලේ ගෙනාපු නිසා මම බේරුණා. මහා මාළුන්ගේ පුත්‍ර සූත්‍රයේ එක්තැනක පංච උපාදානස්කන්ධ සහ ධානය අතර සම්බන්ධතාවය දැක්වෙනවා. ඇත්තට මහා මාළුන්ගේ පුත්‍රයේ සඳහන් කරලා තියෙන්නේ පංච ඕරම් භාග්‍ය සංයෝජන සහ ධානය අතර සම්බන්ධතාවය. ඒ නිසා මුලින් ඉඳලම ප්‍රශ්නේ තේරුම් ගන්න තියෙන වැරදි. ඒ නිසා ඒකේ සඳහන් කරන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටික කියන පංච ඕරම් භාග්‍ය සංයෝජන ධ්‍යාන වඩන කෙනෙක් අයින් කරන්නේ කොහොමද කියලා මේ විදිහට උපාදානස්කන්ධ ගන්න නෙවෙයි තියෙන්නේ. ඒක නිසා මේ කියවනකොට පැටලිලා තියෙන්නේ. ඒ නිසා හොඳට පිරිසුදු කරගන්න පංච උපාදානස්කන්ධ වල සම්බන්ධයක් නැහැ. ඒ කියන්නේ සූත්‍රයේ සඳහන් කරන්නේ සූත්‍රයේ සඳහන් කරලා තියෙන්නේ පංච ඕරම් භාග්‍ය සංයෝජන. එතකොට ධ්‍යාන වඩපු කෙනාට ඒ කියන්නේ සාමාන්‍ය භාවනා ක්‍රමයක් තමයි විස්තර කරන්නේ මේ සමත යානික ක්‍රමයේට භාවනා ක්‍රමයක විස්තර වෙනවා. ගරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ දේශනාවලදී උපදි විවේකයේ යන වචනේ සඳහන් වෙනවා. මෙහි උපදි යන වචනේ තේරුම අපිට කරුණාවෙන් පැහැදිලි කර දෙන්න. මේ උපදි කියන වචනේ ලියලා තියෙන්නේ දන්තත දයන දාලා මේක මාප්‍රහණ වෙන්න ඕන උපදි වෙන්න ඕනේ. කෙසේ නමුත් ඒක සම්බන්ධ කරන්න වෙන්නේ අනික් විවේක දෙකත් එක්ක කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක. මේක වීතික්‍රම කෙලෙස පරිඋත්තාන කිලේශ සහ අනුසය කිලේශ කියන තුනට යනවා. සීල ශික්ෂාව, සමාධි ශික්ෂාව, ප්‍රඥා ශික්ෂාව කියන ශික්ෂා තුනට වැටෙනවා. ඒ නිසා මෙතනදී උපදි සබ්බූපදි පටිනිස්සග්ග කියලා කියන්නේ සියලුම අනුසය, ආසව අනුසය දෙක සම්බන්ධව තියෙන කෙලස් ටික සියල්ල අතහැරීම තමයි මේ උපදි විවේකයෙන් සිද්ධ වෙන්නේ නැත්නම් ප්‍රඥා භාවනාවේදී විදර්ශනා භාවනාවේදී වෙන්නේ ඒ නිසා උපදි විවේක කියන එක මේ පසුබිමේදී සිද්ධ වෙන්නේ සඳහන් වෙන්නේ අපි සාමාන්‍යයෙන් හඳුන්වන අනුසය කියලා සම්බන්ධ කරගෙන. ස්වාමීන් වහන්සේ මා භාවනා කරන්නේ ආනාපාන සතිය. ටික වේලාවකින් හුස්ම සියුමි යනවා. භාවනා අවසන් වන්නේ සිතුවිලි බාධා වලිනුයි. අරමුණ සියුම් වූ පසු සිත අරමුණේ නොරැඳී සිතුවිලට වැටෙනවා. ඔබ වහන්සේගේ බණ ඇසීමේදී මේ ලෙස මට තේරුම් ගත්තා. හුදෙකලාවට ලෑස්තිලා යෑම උදාහරණ අපි ඉස්සර ගත කළ ජීවිතයේ පාටි ගිහින් රැ වෙනකල් ගත කරලා හිස් වචන අහලා එනවා. ඒ අහන කතාවලට හිත තලා ගන්නවා. දැන් අපි එහෙම ජීවිතෙන් වෙන් වෙලා යම් යම් මට්ටමේ උදකලා ජීවිතයක් උදකලාව ජීවත් වෙනවා. උන්නාට වඩා මේ උදකලාව සහනයක්, සේෆ්ටි එකක්. ඒ සතුට හිතේ ධාරණය කරගෙන ඔබ වහන්සලා වගේ මහාන වෙලා මේ අපි ගැන කරන කලබලේනොත් ඔබ වහන්සලා වගේ මහාන වෙලා මේ අපි ගත කරන කාලබලේනොත් සිත මෑත් කරගෙන කලාවක තනි කුටියකට වෙලා ගත කරන හුදකලා සනසුණු සහැල්ලු ජීවිතේ හිත ඉතා සිත සතුට වෙනවා. ඒකත් හොඳට හිතේ විසුවලයිස් කරගෙන ආනාපානවත් නොදැනෙන ඇස කනින් මිදුනේ ඒ උදකලාට ලොකු වටිනාකමක් දුන්නොත් මේ හුස්ම සියුම් වී යද්දී අරමුණේ රැඳී සිටීමේ probability එක වැඩි කරගත හැකියයි හිතෙනවා. මේක මේ පාවිච්චි කිරීම භාවනාට සුදුසුද? කරුණාවෙන් මා තේරුම්ගත් පිළිවෙල කමෙන්ට් කරන්න කලියුත් පැහැදිලි කර දෙන්න. මේ ලියලා තියෙන ක්‍රමේ බොහොම අවංකව මගේ වචන කියන බොක්කෙම තමයි. ඒක හරි. මෙන්න මෙතනයි මට කියන්න තියෙන්නේ. මට තේරෙන තාට මට හුස්ම සිවිංගි යද්දී අරමුණේ රැඳී සිටීමේ probability එක වැඩි කරගත හැකියයි හිතෙනවා. ඇත්තටම ඒක අත්‍යවශ්‍ය නැහැ. අරමුණේ රැඳී සිටීමට ගන්න උත්සාහය වැඩි වුණොත් සමහරට ආයාසයෙන් හුස්ම ගන්න පෙළඹෙනවා. නැත්තම් හුස්ම මෙනෙහි කරන්න පෙළඹෙනවා. නැත්තම් හුස්ම ගිලිනකොට බයක් ඇති වෙන්න ඉඩ තියෙනවා. මේ වෙලාවේ හිතා ගන්න ඕනේ අරමුණ නිරුද්ධ වේගනේ යන්නේ. එහෙම නැත්නම් අරමුණේ ගෙවම් කරන වෙලාව. ඒ ගෙවම් කරන වෙලාවේ බොහෝ වෙලා රැඳී සිටින්න කියලා කියන්නේ අන්තිමටම යනකම් අන්තිමටම සිවුම් වෙනකන් ඒක පාවිච්චි කරලා ඒක ඉවරනාට පස්සේ එන විවේකයක් තියෙනවනේ. අරමුණ බලන්නකෝ අරමුණ දැන් නැහැ. අන්නේ විවේකය තමයි අපි අපේක්ෂා කරන්න ඕනේ. ඒකෙදී ආය අරමුණ මත කරගන්න හෝ අහියෙන් හුස්ම ගන්න හෝ මෙනෙහි කරන්න ගියොත් ඒ අරමුණ ගෙවන් කිරීමෙන් ලැබෙන විවේකය පිළිබඳව අපේ පිහිටන ආකාරය වර්ධිනවා. ඒක නිසා මේ වෙලාවේ නිදහස නිදර්ශනයක් මතක් වෙන්නේ ආස්වාසයක් ප්‍රස්වාසයක් ඉවර වෙනකොටත් ওই විවේකයේ තියෙනවා. නමුත් මේ කියන්නේ ප්‍රස්වාසය ඉවර වෙනකොට නෙවෙයි ආස්වාද ප්‍රස්වාස දෙකම ගෙවිලා ගෙවිලා ගෙවිලා ගෙවිලා ඊටාම සියුම් වෙනකොට අපි රූප ධර්මයන්ගෙන් తాවකාලිකව සමු ගන්නවා. නැත්නම් කායනුපස්සනාව ඉවර කරනවා. 100%ක්ම රූප ධර්ම ඉවර වෙනවා නෙවෙයි. නමුත් අපිට වැඩ ගන්න පුළුවන් ප්‍රමාණය නැති වෙනවා. අපි ඊගාවට අරූප ධර්ම පිළිබඳව එහෙම නැත්නම් නාම ධර්ම පිළිබඳව ලෑස්ති වීමක් කරනවා. රූප ධර්ම පිළිබඳව ලැබිච්ච මේ ඊ타ම සියුම් ධර්ම රියුම් විදිය රූප ධර්ම හැදෑරීමෙන් මූණට මූණ තබා ගැනීමෙන් ඇති කරගත්ත සතියෙන් සහ සමාධියෙන් ඊගාවට එන නාම ධර්ම පිළිබඳව ලෑස්ති වෙනවා මිසක් රූප ධර්ම ගෙවීම පිළිබඳව පශ්චාත්තාප වෙන්නේ. ඊට පස්සේ ප්‍රශ්නේ මුලට ගියාම මා භාවනා කරන්නේ ආනාපාන සතිය. ටික වේලාවකින් හුස්ම සියුම් යනවා. භාවනා අවසන් වන්නේ හිතවිලි බාධා වලිනුයි. ඒ කියන්නේ මේ සියුම් වුණාට පස්සේ හිතවිලි එනවා. මේ හිතවිලි බාධාවක් විදිහට ගන්න එපා. ඒ රූප ධර්ම ගෙවුනට පස්සේ නාම ධර්ම එනවා. ඒක වේදනාවක් වශයෙන් හෝ සංඥා වශයෙන් හෝ සංස්කාර වශයෙන් මතුවෙනවා. එතකොට ඒ මතුවෙන සුඛ දුක්ඛ සුඛ වේදනත් සමහරට හිතවිලක ස්වරූපෙන් එන්න පුළුවන් දෝමනස සෝමනස වශයෙන්. දැන් සංඥාවත් හිතවිල්ලක් විදිහට පෙනී හිටින්න පුළුවන්. නැත්නම් සංස්කාර මම මෙහෙම කරන්න ඕනේ මෙහෙම කරන්න ඕනේ කියන සකස් කිරීම අදහස් එන්න පුළුවන්. ඒ නිසා ඒ හිතවිල්ල ආවම අර භාවනාවේ සංසිඳීමක් නිසා ඒ වගේ මේ හිතවිල්ල කිසිසේත්ම පසුබිමට සාපේක්ෂව නෙවෙයි යන්නේ. නිකන් අහම්බෙන් එන හිතවිලි. මේ හිතවිලි මගේ ආත්මය නෙවෙන බවත් මගේ මනාපෙන් ආපු දෙයක් නොවන බවත් මගේ නොවන බවත් සාමාන්‍ය එදිනෙදා හිතවිලි වලට වැඩිය මේකෙදී හොඳට බලන්න පුළුවන් මේ හිතවිලි ඒ නිසා කිසිම එකිනෙකට සම්බන්ධ නැති හිතවිලි. ඒක නිසා එදිනදා ජීවිතේ ඉන හිතවිලි නම් දරුවෝ ගැන, වස්තුව ගැන, වෙච්ච දෙයක් ගැන ආසන්න මතකින් මුඟක් වෙලාට එන. මෙතනදී නේවා නිකම් පාළුගේ වළම් බින්දින හිතවිලි මගේ වචන වලින් කියනවා. මොනක වැඩක් නැති නිසා දාන්නේ. අන්න ඒවා මම නෙවෙයි. මේක මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි කියලා බලන්ඩයි අපි මේ රූප ධර්ම ගෙවම් කරන්න ඉතින් යන්නේ. ඒ නිසා හිතවිලි නොයෙන්ට ප්‍රාර්ථනා කරන්න එපා. ආවට පස්සේ පරීක්ෂා කරලා බලන්න මේ හිතවිලි එච්චර මුල් බැහැගත්ත හිතවිලි නෙවෙයි. නිකම් පාවෙන පෙඳ පාසි වගේ දේවල්. ඒක පිපපු ගමන් යනවා. අන්න ඒක පරීක්ෂා කරන්නයි මේ අවස්ථාව තියෙන්නේ. ඒ වෙනුවට ආය රූප ධර්මයේ සරණ හොයන්න යන්නත් එපා. මේ හිතවිලි නොයේවා කියලා හිතන්න යන්නත් එපා. අවශ්‍ය නම් බලතැක මේ හිතවිලි වින්දන පැත්තට බරද සංඥා හඳුනා ගැනීම පැත්තට බරද එහෙම නැත්නම් සංස්කාර පැත්තට බරද කියලා. ඒක හඳුනා ගත්තත් නැතත් මේ හිතවිලි එනකොට මේ හිතවිලි මම නෙවෙයි කිව්වොත් මගේ නෙවෙයි කිව්වොත් මගේ ආත්මය නෙවෙයි කියලා හොඳට ඒකට පිහිටිය යුතු ආකාරයට පිහිටියොත් අර ආනාපාන ගෙවුනා වගේම මේ හිතවිලි වලට මුලසුවස ගන්න අවස්ථාවක් නැති නිසා ඒවත් ක්‍රමයෙන් ක්‍රමයෙන් තුනී වෙනවා. අර පළවෙනි ගිවපු ජවනිකාව රූප සම්බන්ධයෙන් කරපු එක දැන් නාම ධර්ම සම්බන්ධයොත් වෙන්න පටන් ගන්නවා. එතකොට යෝගාවචරයට ඊටත් වඩා රූප ධර්ම සංහිඳියාවෙන් ආපු tempaturat වඩා නාම ධර්ම සංහිඳියාවෙන් එන tempatuකට යන්න පටන් ගන්නවා. මේක චක්‍ර කීපයකට ගිහිල්ලා තමයි ඔය ගෙවන් කිරීම සිද්ධ වෙන්නේ. ඒක නිසා ඉදිරිපත් කියලා දෙන තොරතුරු හොඳයි. නමුත් මේ අන්තිමට අහනවා මේක පිළිබඳව කමෙන්ට් කරන්න කියලා නැත්නම් කලියුත් පැහැදිලි කරන්න. මේන හිතවිලි මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි. නැත්නම් මේ හිතවිලි පිළිබඳව නොසලකා හැරීමයි කරන්න තියෙන්නේ. හැබැයි නොසලකා හරනවා කියලා කියන්නේ මකලා දාන්න වෛර කරන එක නෙවෙයි. එහෙම නැත්නම් ගෙන්න ගන්න එකත් නෙවෙයි. එහෙම නැත්නම් බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා ඒතන් සන්තන් ඒතන් පනීතන් යදිදන් සුපේක්ඛා. මේ හිතවිලි එනවා. ඒ නිසා මේ වගේ සැක පහල වෙනවා මේක මෙච්චර කොලයක් ලියනවායි කියලා කියන්නේ ඒකෙදිත් ඕක විනිශ්චයට ලක් වෙනවනේ. ඒක මල කරදරයක් නේ අර ඇති වෙච්ච සංහිඳියාවට. ඊට වැඩිය හොඳ උපේක්ෂාව කියලා. අර හිතවිලි වලට හිතවිලි අවුල ගන්න යන්නේ. පටලව ගන්න යන්නේ. සංස්කාර කර ගන්න යන්නේ. එහෙම නැත්තම් කියනවා මේ මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි හෝ එහෙම නැත්තම් මේක ඒතන් සන්තන් ඒතම් පනිතන් කියන විදිහට බල නැත්නම් මේකට විරුද්ධ නොවි සිටීමේ හැකියාව. මේකට උදාහරණයක් දුන්නා උදාහරණ දෙකක් මතක් වෙනවා මට. මම දැන් එකක් ඔය තායිලන්තයේ හිටපු බුද්ධ දාස ආමඳුරෝ ඒ ස්වාමීන් වහන්සේ කියනවා අපි චිත්‍රපටියක් බලනකොට චිත්‍රපටි ශාලාවේ වේදිකාවේ විශාල දියැලක් කිලෝරක් නැතුව ගලනවා. අපි කොච්චර බලාන හිටියත් දියැල ගැලුවට tire පෙඟෙන්නේ නැහැ. ඒ වගේම ගිනි කන්දක් පෙන්නනවා. ලෑන්ඩ් මයින් එකක් පෙන්නන නමුත් ඒ චිත්‍රපටිය ගියාට tire පිච්චෙන්නේ නැහැ. ඒ වගේ මේ වෙලාවේ මේ එන හිතවිලි වලින් හිතට මොකුත් වෙන්නේ නැහැ. හිත නරක කරගත්තේ නැත්තම්. නිකන් වේදිකා මේ tire වැටෙන ඡායාව ටිකක් විතරයි. ඒක ඒ බව දන්නවනම් ඔබට ඕනනම් gediy ඇල්ලක් පෙන්නපන් ඔබට ඕනනම් ගිනි කන්දක් පෙන්නපන් මේ හිතට මොකුත් වෙන්නේ නැහැ. මොකටද බය වෙන්නේ? මොහිත අරස වෙලා තියෙන වෙලාවේ සීලෙන් අරස වෙලා තියෙනවා. සමාධිය තියෙනවා. මේක කරට ගත්තොත් ඔය ඉස්ලාම සැරේ මේ චර්ණ චිත්‍ර පෙන්වන වෙලාවේ ඉස්ලාම ලෝකේ හදන වෙලාවේ කෝච්චයක් පෙන්ලා තියෙනවා. මෙහෙම කෝච්චියේ ළඟට එනකොට මිනිස්සු සේරම දිව්වලු. ඒ ඒ ෆිල්ම් රෝල් එකේට මේ මොකද මේක යකඩ කණක් එනවනේ. දඩ දඩ ගාගෙන. ඉතින් ඒ වගේ අර ගිනි ගන්න පෙන්නුවාට ඕක දැනගන්න ඕනේ මේකේ මායාවක් තියෙන කියලා. තව එකක් කියනවා මේ වෙලාවෙත් ඒක ඇති. හඳ පායලා තියෙනවා. හඳ වලාකුළු වලින් වැහිලා තියෙනවා. වලාකුළු එකින් එක එකින් පහු වෙලා යනවා සමානට සම්පූර්ණයෙන්ම හඳ වැහිලා. හැබැයි අපි දැනගන්න ඕනේ කවදාකවත් බලාකුලකින් හඳට බාධා කරන්න බෑ. తాවකාලිකව මං කළා දැම්මට ආයෙසරයක් එක් ගියාට පස්සේ හත තියෙනවා. ඒ නිසා වලාකුළු ගියයි කියන්නේ වලාකුළු කියන්නේ හඳත් එක්ක අපේ තියෙන දුරස්තේ බොහොම ළඟ තියෙන මේ තාමත සියුම් ඡායාවක්. ඒකෙන් හඳට මොකුත් වෙන්නේ නැහැ. ආකාශයට මොකුත් වෙන්නේත් නැහැ. ඒ නිසා මේ හිතවිලි ආවට තමයි කෙලෙසින් නැතුව ඉන්න දැන් පුළුවන්. එහෙම නැත්නම් විවේක වෙන්න පුළුවන්. ඒකට අදිෂ්ඨාන ශක්තිය ගන්න ඕනේ. හිතවිලි ආපු දාවයි. එයා නාටකම නටපු දාවයි පළච්චාවයි. ආන්නේ විදියට ගන්න තමයි ඒක ඒ නේතම් මම නේතු හමස්මි නමේසෝ අත්තා කියලා පරියන්කේදී කරලා මේක බොහොම ලස්සනට සිද්ධ වෙනවා සක්මනේ. සක්මන් කරනකොට මේට වැඩිය හොඳ මේ අරමුණ ගෙවිලත් නැහැ. සමහරලාට වම දකුණ පේනවා. ඒතිෙදිත් පේනවා හිතවිලි කිලෝරක් නැතුව හිතේ වැඩ කරනවා. ඒ වට යන්න ඇරලා තමයි වම දකුණ ගියොත් මේ හිතවිලි ආවයි කියලා මොකක්වත් වෙන්නේ. නමුත් නිකමට හරි අපේ හිතවිලි තියෙනවා නේද කියලා හිතුවොත් එකපාරට හිත හිතවිලි වලට යනවා වම දකුණ අමතක වෙනවා. ඒ ඉතින් අපි ඡන්දය දෙන්නේ කාටද කියන එක මත තමයි හිතවිල්ලට ඡන්දය දුනොත් හිතවිල්ල ලොකු වෙලා අරමුණ පනිනවා. අරමුණ නැති වුණා හෝ තිබුණා හෝ හිතවිලි පිළිබඳව අවිරුද්ධ ප්‍රතිපදාව ගත්තොත් ඒකෙන් අපිට එච්චර ලොකු බාධාවක් වෙන ඒ වෙලාවේ තමයි තමයි තමන්ගේ භාවනාවේ ශක්තිය එහෙම නැත්නම් ධර්ම විශ්ින් තමන් ආරසා කරන බව සතිය විශ්ින් තමන් ආරසා කරන බව තමන් සතිය රකින්න තරමන සතියෙන් තමන් ආරක්ෂා වෙන බව තේරෙනවා ඒ නිසා අන්න ඒකට ගැළපෙන ක්‍රමයක් තමයි යෝගාවචරය තෙදි කරන්න ඕන අනුසති භාවනා වඩමින් ආනාපාන සතිය පහසුවෙන් ගොඩනගත හැකි නම් එහි ඩේන්ජර් එකක් තිබේද විශේෂයෙන්ම ආධුනික අවස්ථාවේදී ආනාපානය ගොඩනගා ගැනීමට අනුසුති භාවනා පහසුවක් ලෙස තේරෙනවා කරුණාවෙන් පහදා දෙන්නේ. මේ ප්‍රශ්නේ මතුවෙන්නේ මේ වාඩි වෙලා අරමුණ එනකන් ඉන්න කියන කතාව දන්නේ නැති නිසා. මේ ආනාපානෙ කොහොම හරි ගන්න උත්සාහ කරනවා. අවශ්‍යතාව වෙන්නේ නැහැ. එහෙම ආනාපානෙ ගත යුතුයමයි කියලා මේ අර මොකද්ද ඒක මේ ඔය BPS එක අච්චු ගහව පොතක සඳහන් කළ තිබුණ ලස්සන කතාවක්. මේ ඇතින්නේ පොඩි ලව් අෆයක් පටන් ගන්නවා පෙරහැර යද්දී ඇතෙක් එක. ඒකල්ල ඇතින්නට බබෙක් හම්බ වෙනවා. පැටියෙක් හම්බ වෙනවා. පැටියෙක් හම්බ වෙනදී බොහෝම සරු ජීවිතයක් තියෙන හැම හැම අවුරුද්දකටම සැරයක් එයාගේ ලව හම්බ වෙනවා. පැටියත් හම්බෙලා ඉන ඔහොම ඉඳද්දී ඇතින්නේ හැදෙන පන්සලක හාමුදුරුවෝ ඇත් පැටිය විකුණනවා. ඒකට මේ ඇතින්නට හරීම يعني බලාපොරොත්තු නැති එක. ඊගාසරේ පෙරහැට ගියාම අර ඇතා වෙන ඇතින්යක් එක ලව් එකක් පටන් අරගනවා. මේ ඇතින්නට තද වෙලා අර ඇතින්නට ගහන්න බයි. පන්නකොට ගොව් ඇනලා මෙල්ල කරගෙන යනවා. ඉතින් මෙයාට හරි හිතට කනගාටුයි. ඊගාසරේ ගියාට පස්සේ බලනකොට ඒ ඇතාගේ කකුලේ විලංගුවට කැපිලා පණුව වැටෙනවා තේරෙනවා. ඊට පස්සේ ඇතා දැක්කේ නැහැ. එතකොට දැනගන්නවා එයත් ඉවරයි කියලා. දැන් full frustrated. ඔහොම ඉන්න වෙලාවේ දැන් ඉතින් අනිච්චන් දුක්ඛං අනත්තං අත්පන්ති බැඳලා ඉන්නකොට මේ පන්සලේ බණමඩුවේ මෑණි කෙනෙක් ඇවිල්ලා භාවනා උගන්වනවා. එයා හිතා ගන්නවා දැන් ඉතින් වෙන කරන්න දෙයක් නැහැනේ. ඉතින් මම මේක කරන්න ඕන කිව්වම මෑණියෝ කියනවා වාඩි වෙලා ආනාපානෙට උඩුතොලේ හිත තියාගෙන ඉන්න කියලා. ඉතින් මෙයා try කරනවා try කරනවා උඩුතොලක් නැහැ කියලා frustrated. හරි ලස්සන එක ලියලා දෙනවා. ඉතින් ඊට පස්සේ එනවා මට ඒක හරියන්නේ නැහැ. ඒ කියන්නේ උඩුතොල නැහෙනි. ධානපන කරන්න බෑ අප්සෙට්. ඊට පස්සේ ඉතින් අත්පන්ති ආවිදාසේ ඉඳන්දි මෑණියෝ බහුවෙන් දවිල්ලලා කියනවා. ඕගොල්ලන්ට ආනවනේ හම්බෙන්නේ නැත්නම් ධක්මන් කරන්නයි කියලා. මෙයා සක්මන් කරනකොට මෙයාට අඩිය අහුවෙනවා. ඊත්තන ඉඳලා දෙනවා සක්මන් භාවනාව පිළිබඳ টොප් කතාවක්. ඒ කියන්නේ මේ මේ ආනාපානේ පස්සේ පිටිපස්සේ එලවන්න ගිහිල්ලා ඒක නැත්නම් මේ අනුස්සති භාවනා කරලා හෝ ආනාපානට යන්න කියන මේ ප්‍රශ්නේ තියෙන්නේ. මේක කිසි අනතුරක් නෑ මම මේ විරුද්ධව කතා කරනවා නෙවෙයි. නමුත් ගොඩ එන තියෙන එකම ක්‍රමය ආනාපානෙ නෙවෙයි. විශේෂයෙන්ම භාවනා දියුණු වෙලා මේ වගේ රිට්‍රීට් එකේ ඉඳද්දී දවස් දෙක තුනක් ගියාට පස්සේ ආනාපානෙ කොහොමවත් වැටෙන්නේ නෑ. ඒකේ ඒ ස්වභාවය. වැටෙන්නේ බොහොම සියුම්ම. ඒකෝනේ මේ ඉඳගෙන ඉඳගෙන ඒකේ මම දැන් මෙතන ඉන්නව නැත්තම් මට දැනෙනවා කියන එක දිගේ කෙලින්ම යන්න පුළුවන් අර කියන විවේකෙට. අනුසති වඩලා ආය ආනපානෙ මතු කරන ආය ඒක තැම්පත් කරන්න ඕනේ නැහැ. ඒ ඒ මේකේ ප්‍රයෝජනේ සලකලා වැඩ කරනවායි කියන එක. ඇයි අපි මේ මේ උපකරණේ පාවිච්චි කරන්නේ කියන එක දන්නේ නැතුව උපකරණේ අවසාන ඵලය කරගත්තොත් ආනපනෙ නැති වෙච්චම කනකාට වෙනවා. ඉතින් ආනපනෙ තියෙනවා නම් පාවිච්චි කරන්න ගෙවම් කරලා සංසුන් වෙන්න. පණ ගන්නකොටම ගෙවම් වෙලා තියෙනවා නම් ආය ආනපානේ මුල මැදක් බලලා ආයෙන් හයියෙන් හුස්ම අරගෙන ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක නිසා අනුස්සති භාවනා නොකර ආනාපානෙත් නොකර හිත හොඳට තැම්පත් වෙනවා නම් ඒ තැම්පතුව තුලම හොඳට වාඩි වෙලා ඒ වාඩි වෙලා මම දැන් මෙතන ඉන්නවා කියන දැනීම දැනෙනවා කියලා බලන්න හිට කෙලින්ම යන්න පුළුවන් විශේෂයෙන්ම පුරුදු කරපු කෙනෙකුට අර කියන මේ කාය විවේකයට යන්න පුළුවන් එහෙම නැත්නම් මේ වැඩේ කරාට කමන්නේ. හැබැයි මතක තියානින්න ආනාපාන සතිය ගොඩනගා ගැනීම සඳහා ප්‍රයත්න කරන්න එපා. ඉබේමතු වෙන ආනාපාන දිගේ තමයි යන්න තියෙන්නේ. නමුත් යම් කිසි කෙනෙක් පුරුදු කරගෙන තියෙනවා නම් පූර්වක්‍ෘතියක් වශයෙන් අනුසති භාවනාවක් වශයෙන් බුද්ධ අනුසතිය වගේ කරලා ආනාපාන දාන ආනාපාන යන්නේ කිසිම දෝෂයක් නැහැ. නමුත් මම මේ ඒ මූලික අදහස පැහැදිලි කිරීමටයි මම ඔය විස්තර ටිකක් සැපෙවි. ඔබ වහන්සේගේ ධර්ම දේශනාවේදී භව තණ්හා විභව තණ්හා ගැන පවසන විට දරුවන් වෙනුවෙන් අප කරන දේ භව තණ්හා ලෙසත් ඕන් වෙනුවෙන් කළ දේ ඉෂ්ට නොවු විට ඒ විභව තණ්හා ලෙසත් මට හැඟී ගියා. ඒ නිවැරදිද කරුණාකර තවදුරටත් පැහැදිලි කිරීමෙන් කිරීමක් කරන මෙන් කරනවා ඉල්ලා සිටිනේ. ඇත්තම කාම තණ්හාව කියලා කියන්නේ තමන්ගේ ඉඳුරම් පිනවීම. භව තණ්හාව කියලා කියන්නේ තමන්ගේ ඉඳුරන් පිටමින් ලැබෙන සැපය කාලය සහ දේශයේ දිගේ පතුරවන්න ගන්න උත්සාහය. මේක හිතත් ගන්න ඕනේ. මගේ කිට්ටු අන්තයටත් දෙන්න ඕනේ, අම්මටත් දෙන්න ඕනේ, තාත්තටත් දෙන්න ඕනේ කියලා අර තමන්ට ඇති වෙච්ච ඒ ඉඳුරන් පිනවීම ඇති වෙන සැපය අනුන්ට දෙන්න හදනකොට ඒකට කියන්නේ තමන්ගේ ඉඳුරන් පෙනීම සඳහා නෙවෙයි ඇත්තටම තමන්ගේ ඉඳුරන්ගේ විඳින සැපේ කැප කරලා ඒක කරන්නේ. ඒකට කියන නිසා වෙනම භව තණ්හාව කියලා. කාම තණ්හා භව තණ්හා. ඒකට තමන්ගේ ඉදරම් පිනීම සඳහා අපි යම් කිසි වස්තු වර්ගයක් පාවිච්චි කරලා ඒ ඉදරම් පිනවන්න ගියාම අපි යොදන වස්තු වල ගානට අපිට ඉදරම් පිනීම ලැබෙනවා. නමුත් අර විශාල පිරිසකට කරන්න ගියාම අපිට අපේ තියෙන සීමිත සම්පත් නිසා ඒ යොදන වලින් ඒ තරම්ම භව සම්පත්තිය ඒ අත්තන්ට ලැබෙන්නේ නැහැ. ඉතින් එතකොට මේ බලාපොරොත්තු සුන්වීම වෙනවා. ඒක වුණාට පස්සේ මම මේ මගේ දේ මගේ සැපත් කැප කරලා මේ දරුවට මේ අම්මට මේ යාළුවාට මේ අසල්වැසියට කරන්න යනකොට කවුරු හරි එකට බාධා කෙරුවොත් ඒක සිද්ධ වුණේ නැත්නම් විශාල චිත්ත පීඩාවක් එනවා. ඒක විභව තණ්හාවක් වශයෙන් ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ මේ මිනිස්සයා මාරෙක් බල වෙනවා ඉබේම මේ අනුන්ගේ සැප පිණිස මම වැඩ කරන්න ගියාම මට සහයෝගය නෙවෙයි හම්බ වෙන්නේ මේක මල කරදරයක් කියලා අර විරුද්ධව වැඩ කරන කට්ටියට විරුද්ධව ක්‍රියාත්මක නැත්නම් Taman සීදී නසා ගන්නවා ඒ විභව දනව හරිම නාස්තිකයි. මේකට නිදර්ශනයක් වශයෙන් කියනවනේ ලංකාවේ ප්‍රයිවට් බස් එකක් කරන Taman දුවනවා නම් හරිම ලාභයි. ඩ්‍රයිවර් කෙනෙක් දාලා දුවපු ගම අර පළවෙනි බස් එකේ හම්බෙන කුලියත් ඉවරනවා අරකට. ඒ නිසා පළවෙනි එක කරනකම් ඒ මනුස්සයාම ඩ්‍රයිවර් මේ කොන්දොස්තර කෙනෙක් තියාගත්තම සල්ලි ටික අතේනේ. ඒකේ ඒ ක්‍රමයටම මේක වෙයි කියලා දෙවෙනි බස් එක දාපු ගමන් කොන්දොතර මාටියා ගන්නවා. ගැහුවට තමන් හම්බ කරන එකත් අර දෙවෙනි බස් එකට දෙන්න වෙනවා. ඔය පළවෙනි එකෙන් හම්බෙන එක දෙවෙනි එකට හේවම ආදේශ කරන්න අමාරුයි. ඉතින් ඒක නිසා මේ භවතණ්හා ඉඳලා විභව තණ්හාවට යනකොට තමන්ගේ මට්ටමින් හිතන ඔක්කොම කවදාවත් ඉෂ්ට වෙන්නේ. ඉෂ්ට නොවීම නිසා විභව තණ්හාවට ඇවිල්ලා තමන්ගේ සැප පාවා දීලා කරන්න හදන මේ සත්ක්‍රියාවට ඇයි හත් දෙයියනේ මට කවුරක්වත් උදව් කරන්නේ නැද්ද කියලා අපි සාප කරනවා. නමුත් මේ මායාවෙම තවත් උගුලක තමයි පැටලිලා තියෙන්නේ. ඒ නිසා භවතන්නා විභවතන්නා දෙක කොයි වෙලාවේ මෛත්‍රී ද්වේෂයක් බාටපත් වෙයිද? එහෙම නැත්නම් කරුණාව ද්වේෂයක් බාටපත් වෙයිද කියලා කියන්න බෑ. ඉතින් ඒ නිසා පිටේ ඉඳලා බලනකොට පේනවා මේ මනුස්සයා තමන්ගේ ඉඳුරම් පෙනීම සඳහා කටයුතු කරන යම් තර්කයක් තියෙනවා. නමුත් මගේ අපි මගේ තියෙන දේ නෙවෙයි අපේ කියන දෙයට ගිය ගමන් මේක බහුල මොකද්ද විවිධාංගීකරණය වෙනකොට පුදුමාකාර බාධා වගේක් එනවා. ඒ බාධාවලදී මේ මනුස්සයා කොයි වෙලාවෙ යකා වෙනවද කියලා කියන්න බෑ. ඒක නිසා මේක කාමයේ විස්තර කරනකොට තුනකට කඩලා තමයි විතර කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධම්මචක්කපවත්තන සූත්‍රේ පවා දුක්ඛ සත්‍යයට හේතුව සමුදය සත්‍ය පෙන්වනකොට යදිදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. ඒකට අපි කාම තණ්හාව පමනක් දුරු කළ පමණයි. ඒ කියන්නේ Tamange ඉඳුරන් පිළිබඳව සංවරයක් අරගෙන නීවර නොයනෙන මට්ටමට සංසිඳපු පමණින් තණ්හාව උත්තර දුන්න වෙන්නේ නැහැ. හැම කෙනාටම තියෙනවා ඒ භව තණ්හා වශයෙන් තවත් අතු ඉති පැතිරිච්ච අහුවෙච්ච කොන්. ඒක නිසා කාම තණ්හාවෙන් ගැලවෙවට භව තණ්හාවට අහු වෙනවා. භව තමයි භව තණ්හාවෙන් ජයගත්තට කාම තණ්හාවට අහු වෙනවා. ඒ නිසා මේ දෙක දෙතාවර වෙලා වැඩ කරනවා. ඒ අතරමැද නොදැනුවත්වම කාම තණ්හාව කියන්නේ ආසාවක්, විභව තණ්හාව කියන්නේ ද්වේෂයක්. මේකෙන් ඒ මේකට පර්වර්ෂන් කියලා කියන්නේ එහෙම නැත්නම් විකෘති වෙනවා. එහෙම නැත්නම් වංචක ගති වලට යනවා. එතකොට මේ පුද්ගලයා හැසිරීම එයාටම තේරෙන්නේ නැහැ. වෙන සයිකියාට්‍රිස් කෙනෙකුට තේරෙන්නේ නැහැ. ඒක පාරටම මේ වැඩි සෙනේ දබරටයි කිව්වා වගේ ඒ තමයි සෙනෙහස කරපු එකත් එක්කම වෛර ඇති කරගන්න. ඉතින් ඒක මේ උඟා පහුවෙලා තමයි ඔය සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් අහුවෙන පටන් ගත්තේ. ආයේ ඩෙත් ඉන්ස්ටින්ක්ට් කියන එක තමයි ඒකට දාලා තියෙන්නේ. හැම කෙනෙක්ම මොනම සත්ක්‍රියාවක් කරන්න ගියත් වැරදුනොත් ලන්සුවට ධායන මම මගේ ජීවිතේ නසා ගන්නවා කියන එක. ඒකෙන් තමයි ගැම්ම අරගන්නේ. කිසිම කෙනෙක් නැහැ කියන ලෝකේ ඒ මම මේ බැරුණොත් මම වහ කනවා කියන අදහස පැත්තක දාපු. හැම කෙනාම ඒකත් එක තමයි ගමන් කරන්නේ. ඒක නිසා මේ භවතන්න විභවතන්න අතර මාරුව හරිම වංචනික ස්වරූපෙට සිදු වෙන්නේ මේ හොඳයි කිය කිය හිටපෙක එකපාරට වෙස්පර්ලි සිද්ධ වෙනවා. ඒක මේ අභාග්‍යයකට වගේ තේරවාදී මේ පිළිබඳව අර්ථකථනය අයින් කරලා දාලා තිනවා. මොකද කාම තණ්හාව පිළිබඳ ප්‍රශ්නේ ට වඩා මේ ආගම භව තණ්හාව දිගේ තමයි පැතිරෙන්නේ. හැම ආගමක්ම භව තණ්හාව විසින් ඇති කරන ලද පිළිකාවක්. භව තණ්හාවෙන් කරන්නේ මේ පින් කරලා මේ ආත්මේ කරලා ලබන ආත්මයට වැඩ ගන්න. මෙතනත් කරලා ඉවල අතනත් ගන්න. මේ පින් 6000ට පවරන්න. මේක මේ පැදුර එලා ගන්න වැඩක් තමයි භවතණ්හාවේ තියෙන්නේ. අර ලන්දේසි කාර්යය පැදුර එලා ගත්තා වගේ. ඉතින් මේක නැත්තම් ආගමක් පවතින්න බෑ. නමුත් ආගම Tamange ආගම පැතිරීම සඳහා මේ භවතණ්හාවට යන හැම කෙනාම විභවතණ්හාවක් නොදැන්වත්ව ඔබ කරනවා කියන එක අර්ථකතනෙන් අයින් කරලා තියෙනවා. මේක හරි අමාරුයි. ඒ නිසා යම් තැනක මම දැන් මෙතන කියන පටු සීමාවේ ගියොත් අපිට කාම තණ්හා විතරයි ඉස්සරහට එන්නේ. භව තණ්හා අපි తాවකාලිකව පැත්තක තියෙනවා. ඒක තමයි අබිනිෂ්ක්‍මණය කරනවා කියන්නේ. අපි කුඩා වූ වේවා මහත් වූ වේවා ඥාති පරිවට්ටයත් කුඩා වූ වේවා මහත් වූ වේවා භෝග පරිවට්ටයත් తాවකාලිකව පැත්තක තියෙනවා. පැත්තක තියලා බලනවා අඩු ගානේ සම්පූර්ණ ප්‍රයත්න යොදලා Tamange තියෙන මේ ඉඳුරම් පිනවීමේ අතිශෝක්තිය එහෙම නැත්නම් මේ සුඛෝගභෝගීත්වේ නතර කරලා මධ්‍යම ප්‍රතිපදාවකටත් වටන්න පුළුවන්ද කියලා. ඒක බැරි නෑ. ඒක මේ අදිස්ථාන කරන ඕන කෙනෙකුට කරන්න පුළුවන්. මේක වෙලා තියෙන ඒක කොහොමද දරුවට දෙන්නේ? කොහොමද අම්මට දෙන්නේ? කොහොමද රටට දෙන්නේ? කොහොමද අපේ මේ සමිතියට දෙන්නේ කියපු ගමන් අන්න අවශ්‍ය ප්‍රශ්නයක් එනවා. ඒක නිසා කාම තණ්හාව පිළිබඳව හොඳ පරිචයක් නැතුව ඒ භව තණ්හා කටයුතු වලට ගියාට පස්සේ ඒ මිනිස්සු හුඟක් වෙලාට මැසිවිලි නගනවා. ඇයි මෙච්චර මං හොඳ වැඩ කරද්දී මේ මට කරදර වෙන්නේ ඇයි මාර බලවේග එන්නේ කියලා. ඒ කියන්නේ Tamange තියෙන සීමිත ප්‍රභව අඳුනන්නෙත් නැහැ. Tamanට කලාගේ වැඩවල සීමාව දන්නෙත් නැහැ. ඒ නිසා සීමිත හැකියාවල් වලින් අසීමිත සමාජයට සේවය කරන්න උත්සාහ කරනවා. ඉතින් එතකොට නිකන් මේ වැල් ගැඩවිල්ලෙක් කාන්තාරයක උඩට ඇදලා දැම්මා වගේ වේලිලා නැහිනවා. Taman හරියට සීමාව දන්නවනම් මට කරන්න පුළුවන් සීමාව මෙච්චරයි. ඒ ප්‍රමාණයට වැඩ කරන්න දන්නවනම් අඩු ගානේ සෝවන් වෙලා ඉන්න ඕනේ කියලා. එයා දන්නා මට මෙච්චරක් තියෙනවා මට මේ මට මෙච්චර ප්‍රභව තියෙනවා මෙච්චරක් යන්න බලන් දැන් මල පැන්නයි කියලා එයාට තේරෙනවා. පුතඥයට තේරෙන්නේ නැහැ. යා කාගෙන ඔලොමලෝ දුවන්න හදනවා. දූපු ගමන් බුදුජානක කියනවා තමන්ගේ ශේෂ්ත්‍රේ පැනපු ගමන් බුදුන්ස පාවිච්චි කරන ගෝචර භූමිය කියලා. ගෝචර භූමිය පැනපු ගමන් එයා වනසටපත් වෙනවා. ව්‍යසනයටපත් වෙනවා. මොකද දන්නේ නැහැ මට තියෙන හැකියාවල් මට කළ හැකි ප්‍රමාණය දන්නේ නැහැ. ඒක තණ්හාව නිසා, මාන්‍ය නිසා, දෘෂ්ටිය නිසා අතිශෝක්තියට දාගන්නවා. එතකොට භව තණ්හාවෙන් ගිලා විභව තණ්හාට වැටෙනවා. ඉතින් ඒක නිසා අපිට මේ වාහනේ බ්‍රේක් තියෙන්නත් ඕනේ, ක්ලච් එක තියෙන්නත් ඕනේ. බ්‍රේක් නැතුව ක්ලච් නැතුව දුවන්න ගත්තොත් ඉතින් හරි අමාරුයි. පුතඥය කියලා කියන්නේ අන්න එහෙම කෙනෙක්. බ්‍රේක් නැහැ, ක්ලච් නැහැ. ඇද්දපන් ඇදලා අරපුවාම යනවා ඉතින් මොකාද වගේ අහස් කුරුට පත්තු කෙරුවා වගේ චෝස් ගාන කියලා ඩෝං ගාන. ආයතර චෝස් ගාන ඩෝං ගාන. ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය හුස්ම ඊතා තුනි වෙන පෙනියන අවස්ථාවට පැමිණි විට තවදුරටත් සිතිවිලි පැමිණීමට හැකිද? එසේ හිතවිලි පැමිණියත් අරමුණ ඊතා තුනිව අරමුණක් නැත්තාසේ තියෙන தත්ත්වයේ වෙනසක් සිදුවන්නේ නැත. මෙසේ සිතිවිලි සහවට සබ්ද හිතට පැමිණීම ඉදිරියට යෑමට බාධාවත් නැහැ. ඉදිරියට යන්න මම ඉසල ප්‍රසෙත් කිව්වාගේ ඉදිරියට යන පළවෙනි පන්තිය සමත් වෙලා දෙවෙනි පන්තියට ගිහිලා දෙවෙනි පන්තිය සමත් වෙන්න ඒකට වෙනම පරීක්ෂණයක් තියෙනවා. මේ ආනාපාන හොඳට සංසිඳුණාට පස්සේ ඒන සංඥා වේදනා සහ සංස්කාර අනිවාර්යයෙන්ම නාම ධර්ම පිළිබඳව දියුණුවක් ඇති කර ගැනීමට එන කඩින් පරීක්ෂණයක්. එන්නම ඕනේ. එනවමයි. ඉතින් ඒකට ලෑස්ති වෙලා යන්න ඕනේ. දැන් මම රූප ධර්ම පිළිබඳව යම් ප්‍රමාණයක් අඩමාරුවක් දන්නවා. ඒ සතියෙන් ඒ සමාධියෙන් මේ මගේ චරිත ලක්ෂණයක් එන්නේ. එතෙන් පරණ තියෙන account balance එකයි මේ පෙන්වන්නේ. තමන්ගේ ගෙනාවු උපනිශ්‍රේ සම්පatti එහෙම නැත්නම් කර්ම විපාක ඒක නිසා හොඳට බලන්න හිටියොත් ඒකෙන් අලුතෙන් කර්ම රැස් නොකරනද ඒක රූප ධර්ම ගෙවනවට වැඩිය නිකන් වීදුරක වැදලා තියෙන දැල්ල අයින් කරනවා වගේ බොහොම ලේසියෙන් අයින් කරත හැකියි හැබැයි ක්‍රමවේදී වෙන්න ඕනේ ප්‍රයෝගශීලී වෙන්න ඕනේ ඒක නොයේවා කියලා හිතන්නත් එපා ආවට පස්සේ ඒකෙත් පටලවා ගන්නත් එපා මේ එන දේ මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා ඒ ඒ ක්‍රමේ තමයි ඔය හැම තැනම තියෙන්නේ මේක රූපං රූපය මමය රූපයෙන් ආත්මේ පවතිනවයි ආත්මයෙන් රූපේ පවතිනවද ආත්මයෙහි රූපේ පවතිනවයි කියලා ඒ වෙලාවේ පවතින රූපාකාර හෝ වේදනා හෝ සංඥා හෝ සංස්කාර එක අනාගන්න එක අවුලව ගන්න එක තමයි කෙලස් කියන්නේ. ඒකට ලෑස්ති වෙලා ගිල්ල මේ වෙලාවේ එනවා පැටලෙන්නේ නැතුව ඉන්න තියෙන උපක්‍රමය තමයි මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය නෙවෙයි නැත්තම් මේ වේදනා සංඥා සංඛාර ආත්මය නෙවෙයි මේ වේදනාවෙහි ආත්මයක් නැහැ ආත්මනාට මේ වගේ වේදනා තත්වයක්වත් නැහැ ආත්ම වේදනාවේ නෙවෙයි තියෙන්නේ කියලා සලකා බැලීම තමයි කරන්නේ. කොහොම හරි අර ඉස්සලා කියව ප්‍රශ්නේ මේකයි. බොහොම සරල සමාන්තර ගතියක් තියෙනවා. බණවල කියන දේ හරියට භාවනාවේදී නියම තැනදී යොදා ගැනීමේදී තියෙන සැකමුසු තැන් වගේ තමයි මේ මතුවලා තියෙන එක. මම හිතනවා හොඳයි කියලා. අපි නැවත නැවත සාකච්ඡා කරනකොට සැකකින් තොරව අවශ්‍ය වෙලාවට මෙන්න මේ දේ කරන්න ඕනේ කියන දැනුම ලැබේවි කියලා මම හිතනවා මෙහෙම සාකච්ඡා කරනකොට. ආනාපානසති භාවනා වඩන විට ආලෝකය ලැබීමේදී ඇතැම් විට මේ ආලෝකය নিরතුරු සැලවීමක් සිදුවේ. මේ වන විට සියුම් ඇති නිමිත්තද සමග භාවනා වැඩිවීමට මෙම ආලෝකයේ සෙලවීම බාධාවක් වේ. මේ වළක්විය හැකිදයි පහදා දෙන්නේ. ආනාපාන සතිය වඩනකොට නැත්තම් ඔය අනුසති මොන භාවනාව කරන්න ගියත් නීවරණ අයින් වෙනකොට හිතේ තියෙන ප්‍රභාස්වරය සාමාන්‍ය ආලෝකයක් විදිහට පේන්න පටන් ගන්නවා. නීවරණ තියෙන තාක්කල් ඒක කළු සුදු කලවමක් වශයෙන් තියෙන. නීවරණ දුරු වෙන්න දුරු වෙන්න ඒක නිකන් මේ හඳුන් කුරු ගොඩාක් එක තැනක වතු කරපුවාම එන දුම වගේ චලන වගේක් පෙන්වනවා. එහෙම නැත්නම් මේ දුමක් වගේ පේන්න පටන් අර ගන්නවා. ඒතියෙදී ඒක නීවරණ නැතිවීමේ හිත පිරිසිදු වීමේ සලකුණක් නිමිත්තක් බව දැනගෙන මෙතෙක් හිත පිරිසුදු කිරීමට ගත්ත ප්‍රයත්නය කියන්නේ ආනාපානයත් එක්ක තියෙන ඇසුර දිගටම කරගෙන ගියොත් ඒ ආලෝකය අර චලන ගති නතර වෙලා ඒක නිකන් සුදු පිටියක් වගේ නැත්නම් ගස් අසරින් පේන ආකාශය වගේ තහවුරු වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ සඳහා උපක්‍රමයේ කියන්නේ මේක සමතේට යනකොටයි ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ විපස්සනාදී නොවෙනවන වෙයි. මේ ආලෝකය ආවට හිත කලබල කරගන්න නැතුව අර අරමුණත් එක්ක තියෙන ගනුදෙනුව දිගට කරන්න කියනවා. මූල කර්මත්තාන කියන ආනාපානෙත් එක්ක. එතකොට ආලෝකයේ පරිණාමයක් වෙයි. ඒකට හිත යොදන්නේ නැතුව පුළුවන් තරම් ඉස්සරහින් තියාගත්ත මූල කර්මත්තානම තමයි තියුණු කරන්න කියන්නේ නැත්නම් සියුම් කරගෙන කරගෙන යන්න කියන්නේ. ආලෝකය හොඳින් පැවතියද ඒ වෙත හිත යොමු නොකරමින් භාවනා කිරීමට තත් කළද ඇතැම් විට සියුම් ඇති නිමිත් අල්ලා ගැනීමට අපහසු වේ. මීට පෙර භාවනා කිරීමේදී ආස්වාද ප්‍රසවාසයේ යම් රටාවක් හඳුනාගත හැකිවත් දැන් භාවනාදී සියුම් නිමිතෙයි අපිලිවල හේතුවෙන් භාවනාව අපහසු වේ ඇත. එවිට ඇතැම් අවස්ථාවලදී මා වමනාවෙන් ආස්වාද ප්‍රසවාස ගැනීමද නොදැනුවත්වම සිදුවීමට පටන් ගනී. වාක්‍ය වැරදි ලියලා තියෙනවා. මා උවමනාවෙන් ආස්වාද ප්‍රසවාස ගැනීමට නොදැනුවත්වම සිදු වෙනවායි කියලා. මාට නොදැනුවත්වම කරන්න බෑ. නමුත් මේ කියන්න හදන දේ තේරෙනවා. මෙය වලකාගෙන නිමිත්ත වෙත යොමු කළ යොමු කරගත හැක්කේ කෙසේද මේ නිමිත්ත කියන වචනේ යොදවීමෙන් ප්‍රශ්නික කවුල් වෙලා තිනවා මේ මං හිතනවා ගෙවිමින් පවසින ආනාපානෙ කියලා. ඒ නිසා මේකට ලෑස්ති වෙලා යන්න ඕනේ. බලන්න බලන්න යනකොට ආනාපානෙ ඉන්නේ ඉන්නේ තුනී වෙනවා. එතකොට ඒකේ පෞද්ගලික ලක්ෂණ ගිලිහිලා පොදු ලක්ෂණ වගේක් එන්න පටන් ගන්නවා. පොදු ලක්ෂණේ තමයි ඒකේ තියෙන අපිලිවෙල தත්ත්වය කියලා. මේකේ පාවිච්චි කරලා තියෙන බුදුරජාණන්සේ පාවිච්චි කරන විපරිණාම தත්ත්වය. අර ඉස්සලා දැකපු නිට්‍ය නිමිත්ත නෑ දැන්. ඒ වෙනුවට එපෙරලෙන පටන් ගන්නවා. ඒක බොහොම හොඳ ලකුණක්. ඒක භාවනාවට බාධා නොවෙන්න නම් සතිය අදාහ ගන්න ඕනේ. මේ දිගට එනකොට සතිය කැඩලා නැත්තම් එච්චරයි. මේ දිගට එනකොට සමාධිය කැඩලා නැත්තම් එච්චරයි. ආනාපානය උපකරණයක් විතරයි. ආනාපානෙ ගන්නේ ඒ අනුව අකණ්ඩ සති ධාරාවක් පවත්තන්න. ඒ නිසා ඒ වෙලාවේදී ආනාපානෙ දිගට තියෙන්න ඕනෑ කියලා හිතනවා නම් ආයතෙන් හුස්ම ගන්න පෙළඹෙනවා. එහෙම නැත්නම් පශ්චාත්තාප වෙනවා. දැන් මට අත්වලක් අල්ලගෙන යන්න ගියා අත්වල කැඩුනයි කියලා. නමුත් මේ අත්වල අල්ලගෙන යන්න කියන්නේ සතිය වඩන්නයි දැන් මට සතිය තියෙනවා කියලා. විශ්වාසයේ සතිය පිහිට වැවුවොත් සතිපට්ඨාන කියන්නේ ඒකටයි. ඒකෝට තමයි තේරෙනවා තමයි දැන් අර බයිසිකල් එකේ නැගලා දැන් කායිවත් උදව්වක් නැතුව බැලන්ස් එක ගන්න පුළුවන්. ඉතින් ඒක බොහොම සූක්ෂම ක්‍රියාවලියක්. එහෙම නැත්නම් සියුම් කලාවක් එතන තියෙනවා. ඒක නිසා ලෑස්තිලා යන්න ආනාපාන ගැන විශ්වාසය තියන්න. නමුත් ඒක ගෙවෙනකොට ගෙවෙන්න අරින්න සති ධාරාව විශ්වාස කරන්න. සමාධි ධාරාව විශ්වාස කරන්න. එතකොට Tamanටම පිටින් ගත්ත වායෝ පොට්ටබ්බ ධාතුව මතින් දිනු කරගත්ත සතිය වායෝ පොට්ටබ්බ ධාතුව ගෙවි යද්දි වැඩෙනවයි කියලා කියන්නේ Tamanගේ ඇතුලේ ධර්මයක් මතයි දැන් භාවනාව යන්න හදන්නේ. ඇතුලෙන් ඇතිවෙච්ච සතිය මතයි. එතකොට Taman ආඩ්‍ය වෙනවා මිසක්කා අර අල්ලගත්ත අරමුණ ගෙවි යෑම බංකොලොත් කරන අසරණ කරන්නේ ඒ හේතුව මොකද අරමුණ ඕනට වැඩිය අදාහගෙන ඉඳලා තියෙනවා නිත්‍ය සංඥාවේ. ඒක අනිත්‍ය බව ලැහැත් වෙලා ගියොත් සතියට මම හිතනවා හොඳ පන්නරයක් එයි කියලා. Uh, Venerable monk, please explain the following quotation which I took from Achan Brahms, one of the books. to what extent a layperson achieve this who has family responsibilities. I am sorry eh, මේ එව්වට මම ඉන්ටර්ප්‍රිටේෂන් දෙන්න ගත්තොත් එහෙම මමයි ආචාන් එක රණ්ඩුවක් යන්න ඉඩ තියෙනවා. ඒ නිසා කරුණාකරලා ආචාන් බ්‍රහ්මාවට වස් මේක අහන්න eh, අහලි වෙලා ඒ බේත පාවිච්චි කරන්න. මම ඒ නිසා මේ ප්‍රශ්න ගන්න යන්නේ මොකද එතකොට eh, මත ප්‍රකාශ කිරීමක් වෙනවා. මම කියලා තිබ්බනම් අතුවානේ ආචාර්ය කියලා ස්වාමීන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ආවොත් මම මේ මහන්නම් කියලා මම බේරිලා. එහෙම නැත්නම් මම මේ දන්නේ නැති පදනමකට යන්න හදන්නේ. ඒක නිසා මේ මොකද්ද කියන්නේ? ඒ ගත්ත බේත් පන්තියේදී පැටලවිලක් වුණා නම් ඒ දොස්තර මහම් වෙලා කටයුතු කරනවා මිසක් වෙන දොස්තර කෙනෙක් ගාඩ ගියාම වෛද්‍ය ශාස්ත්‍රයේ තියෙනවා ජෙනරල් ෆිසිෂියන් කෙනෙක් ගැන සැක තියෙනවා නම් තව ජෙනරල් ෆිසිෂියන් කෙනෙක් ගාවට යන්න බෑ ස්පෙෂලිස්ට් කෙනෙක් ගාවට යන්නයි කියලා. එයාට වැඩිය ලොකු කෙනෙකුට යන්න එතික්ස් කැඩෙන්නේ නැහැ. ඒ නිසා ෆිසිෂියන් කෙනෙක් කවදාකවත් මෙයා හොඳ නැත්තම් මෙයා ළඟට යන්න කියන්නේ. එතකොට අර වෛද්‍යවරුන් අතර තියෙන සම්මුතිය කැඩෙනවා. හැබැයි එයාට අයිතියක් තියෙනවා ස්පෙෂලිස්ට් කෙනෙක් ගාවට යන්න. ඒ නිසා මම අචාන්ද වැඩි ස්පෙෂලිස්ට් කෙනෙක් නෙවෙයි. මම බොහොම ඊට පස්සේ ආයෙ ඉන්නේ. ඒ නිසා මගෙන් ඉන්ටර්ප්‍රිටේෂන් අහනවා කියන එක මම කියනවා ඒක ගැළපෙන්නේ නැහැ. ඇහුවයි කියලා මම මේ පව් වෙනවා හරි අප මේ නරකක් කෙරුවයි කියලා මම කියන්නේ නැහැ. අපේ අපේ ethics වල නතර වෙලා අචාන් ගැන තාම ජීවත් වෙන කෙනෙක් කරුණා කරලා මේ ප්‍රශ්නේ අහගන්න. එතකොට ප්‍රශ්න විනය සමන් ඒ කොටස කියවන්න යන්නේ. එතකොට මට ඒක අවශ්‍ය නැති වටක් වෙනවා. මෛත්‍රී භාවනාවේ යෙදීමෙන් යහපතක් වෙන්නේ Tamanට පමණක්ද වෙනත් අයෙකුට මෛත්‍රී කිරීමෙන් එයාට යහපතක් සිදුවේද? නැතොත් ඉන් සිදුවන්නේ Tamanගේ හිත පිසිදු වීම පමණක්ද මේකෙදි ඇත්තටම මෛත්‍රී භාවනා ਸਰවචනසේ දේශනා කරලා තියෙන්නේ වෛරය නැති කරන්න. මෛත්‍රී කියලා වෙනම එකක් බුද්ධ ශාසනේ නැහැ. අවෛරය තමයි මෛත්‍රී කියලා කියන්නේ. ඒ නිසා වෛරයෙන් තැලෙන හිත, තැවෙන හිත, පිච්චෙන හිත පෙන්ලා දීලා තියෙන්නේ හඳුන් කැලයකට ගිනි ගත්තා වගේ. හඳුන් කැලයක තියෙන ඉතාම වටන ගස් නමුත් ගිනි ගත්තට පස්සේ ඉතුරු වෙන අඟුරු වල ගහේ තියෙන ಗುಣ මොකක්වත්ම නැහැ. නිකම්ම නිකන් අඟුරු විතරයි. ඒ නිසා Taman කොච්චර ගුණවත් චරිතයක් ගත කළත් මොන ಗುಣ දිනු කරත් වෛරයක් ආවට පස්සේ තමන්ට තරම් නොවන විදිහට Tamanගේ తত্ত্বය හැලෙනවා. ඒ නිසා මෛත්‍රී භාවනාවෙන් කරන්නේ ඒ තරම් කාලයක් වඩ아가න මේ ಗುಣ මේ द्वේෂය කියන තනි ගිනි පුළඟකට පිච්චෙන්න දෙන්නේ නැතුව පුළුවන් තරම් අරසා කරන එක. ඒ නිසා පළවෙනියම සිද්ධ වෙන්නේ අවෛරී හිත තමන්ට තේරෙන එකයි. ඊට පස්සේ පුළුවන් ඒකෙන් ඇති කරගත්ත ගැම්ම තුලින් තව කෙනෙකුට මෛත්‍රී පතුරවන්න ඉතින් ඒ පුද්ගලයාක බාර ගන්න කැමති නැත්තම් එනම් මෛත්‍රී යොමු කරන පුද්ගලයා දන්නේ නැත්තම් එයා බාර ගන්න කැමති නැත්තම් ඉතින් ඒක නිකන් මේ අපිට ලියුමක් දාලා තිනවා ඇඩ්‍රස් එක වැරදියි එහෙමනම් එතෙන්ට යන්නේ නැහැ. එයා බාර ගන්න තැනක ඉන්න ඕනේ. ඒ නිසා කාට හරි මෛත්‍රී කරනවා නම් අපි මේ පුද්ගලයාට කියලා දෙන්න ඕනේ මෙන්න මෙමෙ අද බෝධි පූජාවක් කරනවා අපි මෛත්‍රියක් කරනවා ඔබතුමා වෙනුවෙන් කියලා. එතකොට තමයි මේ පුද්ගලයා සාදර වුණොත් වැඩේ යනවා. එහෙම නැත්නම් පළවෙනියෙම සිද්ධ වෙන්නේ තමන්ට ආනිසංශේ මොකක්වත් නෙවෙයි ආනිසංශ තිබුණ द्वේෂේ නැතිකම. නමුත් මේ ප්‍රශ්නේ අහලා නැහැ. ඒ වුණාට මම මතක් කරලා දෙන්න කැමතියි. මෛත්‍රිය කියලා කියන්නේ 100ට 100ක්ම හොඳ එකක් නෙවෙයි. ඒකේ පොඩි ආදීනවයක් තියෙනවා. කාමය මෛත්‍රී වශයෙන් පෙනී හිටින්න ඉඩ තියෙනවා. ඒ නිසා කියනවා ආධුනිකයෙක් විසම ලිංගික කෙනෙකුට මෛත්‍රී වඩන්න යන්න එපයි කියලා. පුරුෂයෙක් ස්ත්‍රියට මෛත්‍රී වඩන්න යන්න එපා. මෛත්‍රිය මුවාවෙන් මේ කාම ආසාවෙන් ඉඳී තියෙනවා. ඒකට බොහෝම ලොකු සම්බන්ධතාවයක් ඇති වෙන්න පුළුවන්. නමුත් ඒක කවදාකවත් ආධ්‍යාත්මික පැත්තක් නෙවෙයි තියෙන්නේ වක්‍රෝර්තියෙන් යන කාම ආසාවක්. ඒක නිසා මෛත්‍රිය වඩන්න ඕනේ. තමන්ට ද්වේෂය තියෙනවා නම් ඒ ද්වේෂය නැති කිරීමේ ප්‍රයෝජනේ සලකලා තමයි. එහෙම නැතුව තියෙනවට මෛත්‍රිය වඩලා බෑ. ඒක නිසා කරුණා වැඩි කරනකොට ඒ වගේ කරුණා මුකේන දෝසං වංචේති මෙත්තා මුකේන රාගං වංචේති කියලා තියෙනවා. ඒ නිසා මෛත්‍රිය සහ කරුණාව කරන්න වෙලා තියෙන්නේ තමන්න ද්වේෂය තියෙනවනම් මෛත්‍රී වලේ ද්වේෂ නැති වුණාට පස්සේ මෛත්‍රී දිගේ යන්න බැරි කමනේ මේ තියෙන්නේ. මේ ආදීන ආනුසංශ දැනග ආදීනවේ දැනගෙන යන්න ඕනේ. කරුණාව කරන්න තියෙන්නේ අනුන් කෙරෙහි ඇති අනුකම්පාව. ඒ අනුකම්පාව සංසිඳුණාට පස්සේ ඒ කටයුතු ඉවරයි. තවදුරටත් ඒක දුග දිග දුර ගියොත් භවතණ්ණා විභවතණ්ණාට මාරු වීමේ ඉන්දසනේ පෙන්වන්නේ කරුණාවෙන් Tamanට කටයුතු කරගන්න බැරි වෙනකොට අනිවාර්යයෙන්ම ද්වේෂයක් පහළ වෙනවා. ඒක නිසා ඔය යුතනේෂියා කේස් එකේදී ලීඩර් කරන්න පුළුවන් හරිය කරනවා. බැරි වුණාට පස්සේ කන්සෙන්ට් එක දෙනවා ප්ලග් එක ගලවන්න කියලා. එහෙම නැත්නම් ඉන්ජෙක්ෂන් එක ගන්න කියලා. හැබැයි ඉතින් හොඳට ඕ මෙතෙක් වෙලා කරුණා කරපේක තමයි ඒක පාරටම මරණාතික තත්ත්වයටපත් වෙන්න ඉඩ තියෙන නිසා අනිවාර්යයෙන්ම Tamanට තියෙන සේවයේ තියෙනවා හැබැයි Tamanගේ ලෙඩේ දැනගෙන කෙරුවොත් මම මේ මෛත්‍රී කරන්නේ ඇති වෛරේ නැති කිරීමයි කියලා දන්නවනම් ඇල්ලතුරු මේ උතුරන බත් හැලියකට ඇල්ලතුරු ටිකක් දාපු ගම ගොජ දාන එක නතර වෙනවා තේරෙනවා ඉච්චරයි. එතකොට ඒක මෛත්‍රී තේනවා. වෙනත් කෙනෙකුට මෛත්‍රී කිරීමෙන් යාපතක් වෙන්න නම් එයා රිසෙප්ටිව් මූඩ් එකේ ඉන්න ඕනේ. පිළිගන්න සුළුවේ ගතිය නැහැ. නැතොත් ඉන් සිදුවන්නේ Tamange හිත පිරිසිදුවීම පමණක්ද? හිත පිරිසිදුවීමත් නොවෙන්නත් ඉඩ තියෙනවා. වක්‍රෝර්තිව මෛත්‍රී මුවාවෙන් කාමයෙන් වැඩ කරන්න ගත්තොත්. ඒ නිසා ඒක ප්‍රයෝජනෙ සලකලා වැඩ ගන්න කියනවා. බුරුම ස්වාමීන් වහන්සේ කියන්නේ මෛත්‍රී කියලා කියන්නේ ප්‍රෙස්ක්‍රිප්ෂන් ඩ්‍රග් එකක්. ඕවර් ද කවුන්ටර් ගන්න જાති එකක් නෙවෙයි. Tamanට ඕන විදිහට අන්න පාවිච්චි කරන්න යන්න බෑ. කවුරු හරි රෙකමන්ඩ් කරනකන් ඉන්න ඩෝස් එක දැනගෙන ලෙඩේ වුණාට පස්සේ නතර කරන්න. එහෙම නැතුව යන්න හදනවා මතක තියාගන්න මොකක් හරි පර්වර්ෂන් එකක් තියෙනවා. ආමිෂ දුක, නිර්ආමිෂ සැප. සහ යන අවස්ථාවන්හිදී අවස්ථාවන්හි ආමිෂ දුක හා නිර්ආමිෂ සැප යන අවස්ථාවන්හි අවස්ථාවන්හිින් වෙන්නේ තොරව අදුක්කම සුඛ අවස්ථාවන්හිදී ආනාපානසති භාවනාවේ භාවනාවේ පමනක් නිරත විය යුතුයද මිස දුක හා නිරාමිස සැප යන අවස්ථාවන් හීන් තොරව අදුක්කම සුඛ ඇති අවස්ථාවන් හීදී ආනාපාන සති භාවනාවේ පමනක්ම නිරත විය යුතුද මේකයි අර ඉස්සලා කියපු අර අනුස්සති භාවනා හරහා ආනාපානට යන්න හදන එකේ මේකේ තියෙන්නේ මේ ආනාපානය කියන එක ඒකේ තියෙන මේක උපකරණයක් වශයෙන් ගන්න නැතුව ඒක අවධානය කරගන්න හදනවා ආනාපානෙ නෙවෙයි අපි මේක පාවිච්චි කරන දෙන්නේ සතියයි ඒ නිසා අදු ආමිෂ සුඛ දුක තිබුණත්, නිර්ආමිෂ සැප තිබුණත්, ඒ දෙකෙන් තොරව අදුක්කම සුඛේ තිබුණත් අපි වග වෙන්න ඕනේ සතියටයි. ඒක ආනාපානෙන් එන්නත් පුළුවන්. එහෙම නැත්නම් නාම ධර්මයක් කරා එන්නත් පුළුවන්. ඒ නිසා ආනාපානේ පාවිච්චි කරන්නේ ටූල් එකක් විදිහට විතරයි. ඒ නිසා හැම වෙලාවෙදීම ආනාපාන දිගට පවත්වන්න පුළුවන් වෙන එක ලොකු වාසනාවක් නෙවෙයි. ආනාපානේ තියෙන්නේ යම් ප්‍රමාණයකට ඒ රිලේ රේස් එකේ පළවෙනි ලැප් එක කරන්නේ ආනාපානේ. ඊට පස්සේ බැටන් එක මාරු වෙනවා. ඊගාව එක්කනට එතකොට බැටන් එක විතරයි යන්නේ. අර ක්‍රීඩකයා කරේ තියන දුවන්න ඕන කමක් නැහැ. ආනාපාන සති භාවනා යෙදෙන විට ප්‍රයිමරි ඔබ්ජෙක්ට් එක තුනී වී ගිය විට අදුක්කම සුඛයේ යෙදී යුතුයද එවිට කුමක් සිදුවන්නේද තෙරුවන් සරණයි. මේ මේ ඒ කියන්නේ කාරණාව හරියට මේක තේරුම් ගත්තේ නැති නිසා මේ ප්‍රශ්නේ අහන්නේ ආනාපාන සති භාවනා යෙදෙන විට ප්‍රයිමරි ඔබ්ජෙක්ට් එක තුනී වී ගිය විට ඒ කියන්නේ ආනාපාන සතියයි ප්‍රයිමරි ඔබ්ජෙක්ට් එකයි කියන දෙකේ ටෙක්නිකල් මීනින් එක තේරුම් අරගෙන නැහැ. අදුක්කම සිකේ යෙදිය යුතුයද? එවිට කුමක් සිදුවන්නේද? ඒ නිසා මේක තමයි මම අහන්න ඕනේ මෙයාගෙන්. එයා මගෙන් ඉන්ටර්විව් කරලා අහනවා ඔබ වහන්සේ මට කියලා දෙන්නේ කියලා. ඉන්ටර්විව් කරන්න උගව දෙනෙක් ආපුවාම එන්නේ මගෙන් ප්‍රශ්න අහන්න. ඒ දන්නේ මේ මේ මමයි මෙයාගෙන් ප්‍රශ්න අහන්නේ. සාංශ මට ප්‍රශ්න දෙකක් තියෙනවා. ඉතින් මං කරගෙන ඉන්නවා. හරි මාත් ඉන්ටර්විව් කරන්න ඔය කයින් හරි ඉන්ටර්විව් වෙන්න බෑ. මම ඉතින් කරබන් නිකන් ඉන්නවා. ඒ නිසා මේ ගොනා තියේදී කරත් ඉස්සර වුණාට පස්සේ පුදුම ගමනක් තියෙන. මේ මොකද්ද වෙන්න ඕනේ කියලා මම කියලා දුන්නාට පස්සේ ඊට පස්සේ කියනවා හරි මම අසවල් තැන රිට්‍රීට් එකක් කරා මට ඒ ස්වාංශ කිව්වා දැන් මම මෙතන ඉන්නේ. ඉතින් ඒක නිසා කරුණා කරලා මේ ගුණා ඉස්සරහින් යන්න එක ගුණා තමයි. ඒ වුණාට එතයි ගමන තියෙන්නේ. කරත්තේ තමයි වැඩවත් වැඩගත් දේවල් තියෙන. නමුත් කරත්තේ ඉස්සර කෙරුවොත් නම් ගමනක් නැහැ. ඒ නිසා මේ ඒක කරන්නද? එතකොට මොකද වෙන්නේ කියන එක මම බහන්නම් හෙට. කරුණා කරලා හොඳට ආනපාන සතිය වඩලා වෙන දේ කියන්න. ඒක නිකන් හරියට අර අංජනම් බලලා පේන දේ කියනකොට ගුරාට තේරෙනවා හනුම යන්නේ කොහෙටද කියලා. බලන මිනිහට තේරෙන්නේ නැහැ. වර්ණ මිනිහාට උගුරාට අඳුන පෙන්නෙත් නැහැ. ඒකයි මිනිහෙක් ගන්නෙ. ඒ මනුස්සයා කියන්නේ මේ මේ මේ යනකොට අහනවා මේ මේ පැත්තට යනවා. ඒකට උගුරා තේරුම් ගන්නවා. එහෙම නැතුව මේ sannivedana ප්‍රශ්නයක් මේකේ තියෙන ප්‍රධාන sannivedana ප්‍රශ්නයක්. එනිසා කොච්චර කල් භාවනා කරත් මේ ප්‍රශ්න අහන එක කිසිම වැරද්දක් නැහැ. මොකද අපි මේක තේරුම් ගන්න ඕනේ. මේ බෙහෙත දුන්නට ඒක පාවිච්චි කරන ක්‍රමයේ තියෙනවානේ. එනිසා පොඩුවේ කියන්න තියෙන්නේ පුළුවන් තරම් දුරට ආනාපානේ වැඩි වෙලාවක් ඇසුරු කරන්න. එතකොට සතියයි වැදගත් වෙන දේ. සතිය අකණ්ඩභාවයේ තියෙනවා නම් සතිය තමංගේ මොකද්ද කියන්නේ? ඒකට කියන්නේ පූර්වා පූර්වංගම දේ වෙනවා. තමංගේ ඉස්සරහින් යන හැරමිටිය වගේ පහන් කණුවක් වගේ උදව් කරනවා. ඔය ඊගාවට කියන අදුක්කම සුඛ සංඥා වගේ දේවල් ඉස්සර කරන්න යන්න බෑ. එතකොට වෙන්නේ අර කරන රූප කර්මස්ථානවත් හරියට කරගන්න බැරි වෙනවා. භාවනා කිරීමේදී ඇතම් යෝගීන්ට ආලෝකය ඇති වේ. ඇතම් යෝගීන්ට එක එසේ ආලෝකය නොපෙනේ. හැබැයි ඉන්නේ මට මෙහෙම පෙනෙන ආලෝකය යනු කුමක්ද? ආලෝකෙ පෙනෙන යෝගීන්ට ඇතම් අවස්ථාදී ආලෝකය නොපෙනෙන්නේ මන්ද? ඉතින් මේක තමයි අනිත්‍යයි කියලා කියන්නේ. වරක පේනවා වරක නැහැ. අපි මේ තේරුම් ගන්න හදන්නේ කෝකෙත් ওই වගේ තමයි කිසියම් මේ අහවල දේ මෙහෙම වෙන්න ඕනේ කියලා භාවනා හිම ක්‍රමයක් නෑ. මේ ඕනෙම දෙයක් මාරු වෙන්න පුළුවන්කම තමයි අපි හිත හදන්න හදන්නේ. මෙහෙමම වෙන්න ඕනේ නම් එහෙම නොවුනොත් කනගාට වෙනවා. නමුත් අපි යන්න හදන්නේ මෙහෙම නිත්‍ය සංඥා ගොඩනගා ගන්න එපා. අනිත්‍ය සංඥා තියෙන වර එක ආලෝකයේ සුබ නිමිත්තක් වෙන්න පුළුවන්. වර එක සහැල්ලු ගතිය සුබ නිමිත්තක් වෙන්න පුළුවන්. වර එක තියෙන හිතේ ආතති ගතිය නැතිවීම සුබ නිමිත්තක් වෙන්න පුළුවන්. මේ විදිහට එක එක දේවල් එනවා. ඒ නිසා අර කීපතාවක් මතක් කරපු විදිහට සතිය ඉස්සර කරගෙන යනවා නම් උගාවක් අඩුයි මේ ප්‍රශ්න වලින් 40ක් විතර නැගෙන්නෙම නැහැ. නිසා වටන් ගන්නකොට මම කිව්ව එකයි කරුණා කරලා මේක සතිපට්ඨාන වැඩමුළුවක් කරගන්න සතියෙන් තොරව කොහේ පැත්තට ගියත් අනිවාර්යයෙන්ම කරකොලත ආරිනවා. එනිසා නැවත නැවතත් ප්‍රශ්න අහන්න ඉස්සෙල්ලා කල්පනා කරලා බලන්න මට මේ පළවෙනියෙන්ම කියපු වාක්‍ය මතක තියෙනවද? මේ සතිය ඉස්සර කරගෙන යනවනම් ආනාපානේ හරි ආලෝකේ හරි මොන දේ වුණත් <clears throat> ඒව අතුරු ඵල මිස සතිය ඉස්සර කරන්න ඕන. එතකොට පටලවෙන අඩුයි. ආනාපාන සිත භාවනාදී ආස්වාසය ප්‍රස්වාසය සංසිඳී ගොස් සංඥාවක් නොදැනෙන අවස්ථාව අත්දකින් අවස්ථාව අත්දකින් ලබන්නේ ඉන්ද්‍රියන සම්බන්ධන වූ භවංග චිත්තයේද මේ විඥාණය විඥානයේ දැකීමක්ද කරුණාකර පහදා දෙන්න. ඇත්තට මෙහෙම විඥානය කරන මායාවල් මේ විදිහට වර්ගීකරන්න අමාරුයි. මේකේ තියෙන්නේ ආස්වාස්වාසයේ සංසිඳිගොස් සංඥාවක් නොදැනෙන අවස්ථාව කියන එක අත්දකින්න බෑ. අත්දැකීම සහ සංඥාව කියන දෙක අතිනත් ගත් දෙකක්. සංඥාව නැත්නම් අත්දකින්න බෑ. ඒ නිසා සංඥාවක් නැති තැනක් අත්දැකයි කියලා කියනවනම් ඒක මේ විහාර ව්‍යාකරණයට ගැලපෙන්නේ නැහැ. සංඥාවක් තියෙන දේ බමනයි අත්දකින්නේ. පස්ස ස්පර්ශයක් වුණොත් තමයි සංඥාවෙන් ස්පර්ශයක් වුණොත් තමයි වේදනාවෙන් ස්පර්ශයක් වුණොත් තමයි සංස්කාරයක් වෙන්නේ. ස්පර්ශ නොවි නොවන දෙයක් අත්දකින්න බෑ. අත්දකින්න කෙනෙක් හෝ අත්දැකීමක් වෙන්නේ නැහැ. ඒ නිසා මේක හොඳට මතක තියාගන්න. එතකොට ලැබෙන ඉන්ද්‍රියන් හා සම්බන්ධන වූ භවංග චිත්තයේද කියලා මේ භවංග චිත්තය කියන එක අටුවා යුගයේදී එකතු කරගත් එකක් මිස ත්‍රිපිටකයේ කිසිම තැනක බුදුරජාණන් වහන්සේගේ විස්තරයේදී භවංග චිත්තය කියන නම පාවිච්චි කරලා නැහැ. ඒක නිසා මම අහලා තියෙන විදිහට භවංග චිත්තය කියන එක අත්දකින්න බෑ. එහෙම එහෙම ඒකට එළඹෙන්න බෑ. ඒකට අවදි වෙන්න බෑ. අවදි වෙන්න බැරි එකක් තමයි භවංග චිත්තය කියලා කියන්නේ. ඒ නිසා කොහෙන් මේක ආවද කියන දන්නේ හැබැයි මහායානෙත් මේක ආලේ විඥානයේ වශයෙන් සඳහන් කරලා දෙනවා. තේරවාදී භවංග චිත්තය වශයෙන් සඳහන් කරලා නිසා සමහර ඇත්තෝ මේකට දැඩි බල විදිහට පහර දෙනවා. මේ අනවශ්‍ය දෙයක් මේ දාගෙන තියෙන්නේ මේ චිත්‍රය සම්පූර්ණ කරන්න. චිත්‍රය සම්පූර්ණ කිරීමෙන් අපි නිවන් දකින්නේ නැහැ. අත්දැකීම දිගේ යනවනම් භවංග චිත්තයක අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. සතිපට්ඨානේ වඩන්න. එතකොට මේ විඥානේ විඥානේ දැකීමක්ද කියලා කවදාකවත් මතක තියාගන්න විඥානෙට විඥානේ දකින්න බෑ. ඒක නිදර්ශනයක් වශයෙන් දෙන්නේ අපේ ඇහැට මුළු ලෝකෙම දකින්න පුළුවන් වුණාට ඇහැට ඇහැ දකින්න බෑ. ඒක සම්මුතියක්. සෝබාලංකාරේ මූනේ Tamanට දැක ගන්නට බෑනේ. බලන්නේ ඒ සියාව කැඩපතට ගෙබීලයි කියලා තින්දුවා තියෙන්නේ. කවදාකවත් තමන්ගේ තමන්ට තමන්ගේ ඇහැ දකින්න බෑ. ඒ නිසා විඥානය කියන මායාකාරයක් කවදාකවත් තමන්ගේ ට්‍රික් එක පෙන්වන්නේ නෑ. ඒ නිසා විඥානෙට විඥානෙ දකින්නවා කියන එක විඥානය කියන මූල ධර්මය දන්නවනම් කවදාකවත් හිතන්නේ නෑ. හැබැයි ගැඹුරෙන් කියනකොට විඥාණයට විඥාණය නොදක නිවන් දකින්නත් බෑ. අන්න වගේ ඇම්බිගුවිටි එකක් හරි ප්‍රහෙලිකාවක් මේකේ තියෙන්නේ. කවදාහකත් විඥාණයට විඥාණය දකින්න බෑ. මොකද විඥාණය කියන්නේ ලෝකේ තියෙන ප්‍රධානම මායාව. විඥාණය විසින් මවන ලද විඤ්ඤාත්තිය විඥාණයට දකින්න පුළුවන්. විඤ්ඤාත්තියේ නැති එකම දේ තමයි විඥාණය. උදාහරණයක් වශයෙන් කියනනම් අපි හොඳ කණ්ණාඩියක් අරගෙන මූණේ මුහුණ බලනකොට ඒ මූණට අපි විරිත්තුවොත් කණ්ණාඩියේ මිනිහත් විරිත්තනවා. hina වුණොත් hina වෙනවා. ඒ කියන්නේ ඇතුලේ ඉන්න පිළිමිබුව සම්පූර්ණ සජීවී ක්‍රියාවලියක් කරනවා. නමුත් ඒකට ජීවය නැහැ. ඒක හුදු පිළිමිබුවක් විතරයි. නමුත් මේක දන්නේ නැති රිලවා ඒක යහ පැත්තෙන් අල්ලන්න හදනවා. කන්නඩිය අල්ලගෙන ඌ විරිත්ත විරිත්ත එහා පැත්තෙන් අල්ලනද යාට පේනවා එහා පැත්තේ ඉන්න පිළිමිබුවට පණ තියෙනවා කියලා. ඉතින් ඒ තාක්කල් සටන. පු탁ජනයත් ওই රිලව වගේම තමයි. Taman මවා ගන්න මේ මනුස්සයා මගේ හතුරෙක් කියලා. ඊට පස්සේ මේ මනුස්සයා මොන දේ කරත් එයාට වෙන්නේ හතුරෙක් වගේ. ඒතකොට මෙයාටත් බයින උඹට තේරෙන්නේ නැහැ. උඹට ඕනකමක් නැහැ. උඹට කැක්කමක් නැහැ. මේ මනුස්සයා මගේ හතුරා මොන හරි කරපයි. ඉතින් මෙයාට බලනකොට පේනවා අනේ මේ මනුස්සයාගේ එහෙම ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ මනුස්සයාට නේ අර අර්ථ වෛර කරනවා. අපිට අර ඇදෙන කැඩෙන දීගේ හැවණැල්ලත් පේන්නේ. ඇදට තමයි. නමුත් ඒක Taman කවදාකවත් පිළිගන්නේ නැහැ. ඒක නඩුකාරෝ විනිශ්චයකාරෝ දාලා උසාවියට ගිහිලා දැම්මත් අපි මවාගත්ත ලෝකේ අපි ජීවත් වෙනකොට මේක විඥානයේ විසින් මවන ලද්දක් කියලා අපිට පේන්නේ නැහැ අපිට පේන්නේ මේක අල්ලන්න පුළුවන් සත්‍යතාවයක් තියෙනවායි කිය. ඒ නිසා ප්‍රඥා විසින් මවන ලද්දට ප්‍රඥාත්ති කියලා කියනවා. විඥානයේ විසින් මවන ලද්දට විඥාත්තිය කියලා කියනවා. ඒ විඥාත්ති ලෝකයක් මේ තියෙන්නේ. පඤ්ඤාති විඥාත් වලින් හැදිච්ච ලෝකයක්. මේක ස්ථිරයි. මේක නිට්ටයයි. මේක සුඛයි, මේක සුබයි, මේක පවතිනවා කියනකොට තමයි ගැටුම තියෙන්නේ. මේක මායාවක් කියලා, මේක හීනයක් කියලා, මේක මිරිඟුවක් කියලා ගත්තනම් අඩු ගන්න ප්‍රශ්න ඇති වෙන වෙලාවට ඔනිය ලෙසලා අරින්න පුළුවන්. අඩිය නහර බොම්බ ගන්න නැතුව මේක මෙහෙමමයි කියලා දැඩි මත වලට ඉන්නේ නැතුව. ඒ නිසා විඥානය පිළිබඳ හැදෑරීම හරීම මේ මැජික් ඉගෙන ගන්නවා වගේ වැඩක්. මායාකාරයේ වැඩක්. නමුත් ඒක හරියට කවුරු හරි පෙන්ලා දුන්නොත් හරියට හිත්‍රි දෙනවා. මටත් පිස්සුද මම මේ මේ මට ওই තරම් 6 4 තේරෙන්නේ නැද්ද කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සතිය හරහා විඥාණයටම ඒ පුද්ගලයාටම පෙන්නලා පෙද්දෙනවා. විඥාණය කියන්නේ මායාකාරයක් කියලා. ඒක තේරුම් ගත්ත දවසේ හොඳට තේරෙනවා අපි මේ ඉන්නකන් නටන නාඩගම නිකන් හීනයක් විතරයි. එහෙම නැත්නම් ඒක පොඩි ළමයින්ගේ වැලි සෙල්ලම් බතක් විතරයි. ඕකේ මහා ලොකු ගණ්ඩ හර පද්ධතියක් නැහැ කියලා. ඒ නිසා විඥාන විසින් විඥානේ කවදාකවත් දකින්න බෑ. ඒක ඉතින් පැහැදිලිම සත්‍යයක්. ඒක සෝභා ලංකාරේ මූණේ තමයි. හැබැයි විඥානේ මේ මායාකාරී ගතිය දකින්න තු නිවන් දකින්න බෑ. ඒ නිසා අපි කියන්නේ රූප වශයෙන්, වේදනා වශයෙන්, සංඥා වශයෙන්, සංස්කාර වශයෙන් පෙන්ලා පෙන්ලා පෙන්ලා ඒව පෙන්වන්න පෙන්වන්න විඥානේ දුර්වල වෙනවා. දුර්වල වුණාට පස්සේ විඥාණයට ගිහිලා කණ්ණාඩිය මූණට අල්ලන එක තමයි කරන්නේ. එතකොට ඒක ලැත්තනම ලොප් වෙන්න පටන් ගන්නවා. ඊට ඉස්සෙල්ලා රූප වේදනා සංඥා වශයෙන් ඒවා දුර්වල කරගෙන දුර්වල කරන යෑම තමයි ඔය බද්ධේ කරත්ත සූත්‍රයේදී විවේක වෙනවා, විස්රාම වෙනවා, එහෙම නැත්නම් උදේකලා වෙනවා කියලා කියන්නේ. ඉතින් ඒක පවා කාම ලෝකයේ ඉන්න කෙනාට හරි මේ විහෙස කර වැඩක්. ගංගෙද ගිහිලට පින්නා වගේ වැඩක්. නමුත් ඒක කරගෙන කරගෙන යනකොට විඥානේ බොහෝම දුර්වල කරන්න පුළුවන් තත්යකට එනවා. ගරු ස්වාමීන් වහන්සේ විමුක්ත ආයතන සූත්‍රයට අනුව ධර්ම මනසිකාරය ඒ විමුක්ත ආයතනයේ සීල සූත්‍රයට අනුව අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ යන නිතර මනසිකාරය කරමින් සතර විපල්ලාස නিত্য සුඛ සුභ ආත්ම මායාවක් ලෙස දැකීමි. මායස දැකීම සංඥා චිත්ත දෘෂ්ටි ලෙස මෙයම දකිමි. මේ නිවැරදි උපදේශයක් බලාපොරොත්තු මේ දවසේ වැඩි වේලාවක් කිරීමට හැකියාව තිබේ. මේන් බොහෝ කෙලෙස් තුනීවන බව සාපේක්ෂව පෙනේ. සම්මා සම්බුදු සරණයි. මේක ඇත්තටම මේ මේක හරි වැරදි කියන්න බැරි මේ වෙන දේ හුදු චින්තාමය නැත්තම් සයිකොලොජිකල් ගේම් එකක්ද ඇත්තටම වෙන කෙලස් කැපිල්ලක්ද කියලා කියන්න බෑ. ඒක නිසා හුඟක් වෙලාවට කියනවා ප්‍රත්‍යක්ෂයට යාකල හැකි උරගා බැලිය හැකි ක්‍රමයකට දැන් මේ විමුක්තායතන සූත්‍ර ගත්තත් සීල සුත්‍රයේ තියෙන අනිච්ච දුක්ඛ අනත්ත ගත්තත් එහෙම නැත්නම් මේ සංඥා චිත්ත දිටිගත සේරම නාම ධර්ම මේ නාම ධර්ම ශේෂ්ත්‍රයේ හැසිරලා අපි හොරා ගැම්මෙන් පේනානා වගේ වැඩක් කරනවද නැත්නම් ඇත්තට ඉස්සරහට යනවද පස්සට යනවද කියලා කියන්න බෑ. ඒ නිසා සරුවච්චන් ආංශේයි මම දැකපු මෑත කාලයේදී ওই මහසි සයඩෝයි කරුණා කරලා රූප ධර්මයෙන් පටන් ගන්නයි කියනවා. කායනුපසනාවෙන් පටන් ගන්න කියන එක වෙරිෆයි කරන්න පුළුවන්. මේක ඉතින් ඇත්තද බොරුද කියලා කියන්න බෑ. ඒ නිසා මෙතනින් කොතන ඉඳලා කොතෙන්ද ගියාද කියලා හිතන්න අමාරුයි. ඒකයි කියන්නේ මේ සත්‍යපට්ඨානෙදී කායනුපසනාවෙන් පටන් අරගෙන වැරදුනොත් ආයෙ ගිහිල්ලා අල්ලලා බලන්න පුළුවන් රූප ධර්ම කියන එක හැඩයක් ආකාරයක් තියෙනවා මේ කියන මේ එකම ධර්මයකටවත් හැඩයක් සහ ආකාරයක් නැහැ ඒ නිසා සංසන්දනය කරන්න බෑ ඉතින් ඒක නිසා මේක මේ Tamanට පේන්ට් ඉඳ තියෙනවා කියලා කැපෙනවයි කියලා නමුත් ඉතින් අර Tamanගෙම දේ තම්මට්ටන් Tamanගේ මට්ටන් තම්මට්ටන් තමයි එහෙම නැත්නම් හොරාගම්මයි පේනහිල්ලක් තියෙන්නේ ඒ නිසා මේ වයිටි පරිසම් වෙන්න. මොකද අපිට හඳ ක්‍රමයක් තියෙනවා. අපිට ක්‍රම අනුපුබ්බි ප්‍රතිපදාවක් තියෙනවා. එහෙම නැත්නම් අනුපුබ්බ සික්ක අනුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිපදා තියෙනවා. ඒ රූප ධර්ම වලින් සමාවෙන්න නාම ධර්ම වලින් පටන් ගත්තට පස්සේ ඒ අනතුරු තියෙන නිසා පුළුවන් තරම් කායනුපසනාවෙන් පටන් ගන්න එක තමයි මේ සැකේ නැති කරන්න තියෙන ක්‍රමය. If it is understood that the Buddha should Buddha showed us the way out of suffering in order that we will not be reborn again and suffer another birth. My question is, while we are walking on the path, practicing Sila Samadhi Panya, are we not experiencing some amount of non-suffering? Please comment. Uh, this non-suffering is the term විවේක uh, or uh, the hudikalaava, that is the And no pain, no pleasure means non-suffering. Uh, sanya also come into the cessation, no suffering. There is no will, there is no intention, no suffering. If there is no matter, no suffering. So meditation means from the gross matter you go to the subtle. From the gross uh, pain and pleasure you go to the no pain, no pleasure. From the gross sanya you go to the subtle sanya. From the very big intentions and kind of thing you you wear and tear down to the minimum. And the vijnana, that is the way relatively while on the path you see your ways will be justifying the end your means will be justified in the end. So therefore non-suffering is possible, it is tangible, is palatable, otherwise there won't be any way out. Otherwise there won't be any incentive on the way. So therefore non-suffering is uh, definitely yes. My second question, when we are in deep meditation, we are in alopa dosa We are free from hindrance we are not in past, future. We are living in the very moment. Are we not then experience some brief glimpse of Nibbana? Uh, this has been explained as Tadanga Nibbuti. Tadanga Nibbuti means then and there you are liberated. But there is no assurance in the forthcoming thought moment you will be again fallen into the either greed, either hatred or uh, delusion. So therefore, then and there there is a uh, Tadanga Nibbuti uh, instantaneous, then and there this thing is there. For example, in between the in-breath and out-breath, there's a gap. In that moment, no materiality, no feeling, no perception, no volitional activities, and that is how the life is continuing. Eh, eh, between each and every two thought moments, there's a kind of a link kind of, a, uh, in the sense, a black box or black hole. Exposing into that is the going into the unconsciousness or subconsciousness. Consciousness is always jumping from bright to the bright or positive to positive. But each positive is undergoing a kind of a negative or kind of a black hole. Uh, we ever miss the bus. Now we try to consciously go into that. When and where you go there, you understand the glimpse of Nibbana. So therefore, those who are practicing vipassana have this uh, as an assurance. At the beginning you see here and there dots. Uh, it, is it is called the ink drop system when you are using a blotting paper. At the, at the beginning you get here and there dots. More and more use it, whole paper will be colored Likewise, the, these drops will be merging each other. Ultimately, you can have a continuity of this uh, glimpse of Nibbana and there you, your experience is shareable. If it is momentary, very difficult to convince, but it is something practically available. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පිරිසජ්ජායනා කිරීම ඇතුළු වන්දනා කිරීම හා භාවනා කිරීම අතර ආනිසංස වශයෙන් ඇති වෙනස කරුණාකර පහදා දෙන්න මැනවි. මේවා එකිනෙකට yaadෙනවා. පිරිසජ්ජනා කිරීම වන්දනා කිරීම හරහා තමයි භාවනාවට යන්නේ. එතකොට මේ එන්නේ එන්නේ එන්නේ ආනිසංස මේ පිරිසිදු වෙනවා. වටවලල් යන්නේ නැතුව වංක වෙන්නේ නැතුව ඍජු පෙතකට වැටෙන එක තමයි සාමාන්‍යයෙන් මෙව හරහා භාවනාවට යනවයි කියලා කියන්නේ මේවා එකිනෙකට මේ ප්‍රත්‍යুৎපන්න වෙනවා නැත්නම් එකන් එකට උපනයනය වෙනවා ඕපනායික ශක්තියක් තියෙනවා. ගරුතර ස්වාමීන් වහන්සේ සාසනික මෙහෙයක් ඉටු කරමින් මමයි මේ කළේ. මන් නැත්නම් කවුරු කරයිද යනාදී වශයෙන් උදම් ඇනීම පාපකාරී නොවන්නේද? එම වැටි හීම් වලට අගයක් නොකරන්නේ නම් ඒ අය සමග ක්‍රෝධ වෙයි. මෙවැනි අය ශාසනය කෙලෙසති. මමත් ඒ වර්ධි. වටිනා දේශුම් අදහස ඔබගේ වටිනා දේශුම් අදහස් මේ සම්බන්ධයෙන් දැක්වෝ මැනවි. මේක පාක්ෂික ඒ කියන්නේ පාර්ශවික මොකද්ද මේ අර්ථකතනයක් ලෝකේ මිනිස්සු හැම කෙනාම සාසන සේවාවල් කරලා මේ මම කියලා උදම් කරනව නෙවෙයි අසාසනික වූ අමනුස්ස වූ තිරිසන් වූ වැඩ කරලා උදම් මනනවා. එහෙම උදම් මැනීමට තමයි ජනමාධ්‍ය හුඟක් උදව් කරන්නේ. ජනමාධ්‍ය තියෙන හරියක් තියෙන උදේ ඉඳලා හැන්ද වෙනකන් දූෂණ අපරාධ මිනිස්සු හිට කියවනවා. ඉතින් එහෙව් එකේ සාසනික දේවල් කරලා උදම් මනන එක අපි අගය කරන්න ඕනේ. මොකද වැඩි හරියක් ජනතාව කරන්නේ අමානුෂික තුච්ච පහත් වැඩ කරලා උදම්මනන එක. ඒ නිසා සාසනික වැඩයක් කරලා උදම්මනන එක අරතරම් පහත් වැඩක් කරලා පව් කරලා උදම්මනනට වැඩිය හුඟක් වටිනවා. ඒ නිසා මේක 100%ක්ම මේකේ තියෙන පහත්කම දකින්න අරකයි. ඊට පස්සේ බලන්න ඕනේ යාට මේ දේ කරනකොට උදම්මන්නේ කෙනාට ස්තුති කරලා හොඳයි. මේකෙන් බර ගන්නකට උදව් වෙනවා. තමනුත් වෙනවා මේක පුළුවන්ද මේකත් උදම්මැණිමක තොරව කරන්න කියලා යාට උදව් කරලා එයත් කරට අත දාගෙන ගිහිල්ලා යා හදනවා මිස මෙච්චර වටින වැඩක් කරන මිනිසෙකුට ඒක සාසනික විනාශයක් කරනවා කියලා කිව්වොත් මම හිතනවා එතනනම් द्वේෂය තියෙනවායි කියලා. ඒ ඒ කරන ප්‍රකාශයේ द्वේෂය තියෙනවා. ඒ මොකද අපි සාපේක්ෂව මේ ගමන යන්නේ. පව් කර කර හිටපු මිනිසයා පවත් ආඩම්බරයෙන් කතා කරන මිනිසයා පස්සේ පව් කිරීම නතර කරලා පිනක් කරලා පින ගැන ආඩම්බර වෙන එක බොහොම සාධාරණයි. ඒක බුදුරජාණන් වහන්සේ දෙපෙන්ලා දීලා තියෙනවා කර්මේ සහ කර්මඵලයට. මේ අඩු ගානේ තමන් වංශක්කාර කුලයේ ගෙපදුනා කියලා හෝ පවෙන් බල කියනවා මම මෙතෙක්කල් බහු කරලා නැහැ ඒ චරිතය රකින්න කියලා හෝ පවෙන් ඒකට හරියට බැලුවා නම් පේන්න තියෙන නම්බුකාරකමක් සාපේක්ෂ කරගෙනයි පප්පින් කරන්නේ ඒත් කමක් නැහැ කියලා තියෙනවා මොකද මේකේ තියෙන්නේ සාපේක්ෂතාවයක් ඒක නිසා හොඳට මතක තියාගන්න ඕනේ අපි මේ ප්‍රායෝගික සහ සාපේක්ෂතාවය අතහැරලා කොටසක් වෙන් කරලා අරගෙන ඒක විවේචනය කරන්න පටන් අරගත්තොත් අපි පසුබිමට සාපේක්ෂ නැති නිසා ඉතිහාසයත් එක්ක ගැලපෙන්නේ නැති නිසා ඒවා ඉතිහාසයට යන්නෙත් නැහැ. එවැනි ප්‍රකාශන කවුරුත් අගය කරන්නේ. අපි පුළුවන් තරම් බලන්න ඕනේ සමස්තයත් එක්ක බලන්න. holistic total එකත් එක්ක බලනකොට එන්නේ එන්නේ දුර වෙනවා. ඒක නිසා උදාහරණයක් වශයෙන් කියනවා නම් යම් කෙනෙක් කුඩු ගහලා එහෙම නැත්නම් හොඳටම විනාශ වෙලා ඉන්න වෙලාවේ ඒ මනසත් එක්ක කතා කරලා එයාට කියන්න පුළුවන් නම් බිව්වට කමන්නේ කුඩු ගහන්න එපයි කියලා. ඒ ලොකු ජයග්‍රහණයක්. ඒ මනුස්සයා ඊට පස්සේ බොනවා. ඊට පස්සේ කියනවා හොඳයි කමක් නැහැ. ඔය සිගරට් බිව්වට කමන්නේ බොන්න එපා. ඉතින් ඒකට ඒ මනුස්සයා බොනවා දකින්නකොට ඒ මනුස්සයාට බෙන එක ඒ අර අඩේ කරන සත්පුරුෂයා කරනකොට කවුරු හරි ඇවිල්ලා තෝසනා කරන්න පුළුවන් මේ මනුස්සයා මේ බොණ්ඩ නිපුරුදු කරලා තියෙන කිය. නමුත් ඒ වීමේ මිනිහ අතහැරලා තියෙන කුඩු ගැහිල්ල නම් එතන සාධනීය. ඊට පස්සේ බොන මනුස්සයා සිගරට් එකක් බිලා නැත කරපු එක නැත කරනවා නම් හොඳයි. ඉතින් අන්නේ විදිහට ඒ කටයුත්ත කරන්නේ නැතුව අපි ආපු ගමනේ මුල අමතක කරලා විනිශ්චය කරන්න යන්න එපා. එතකොට අපි ගොඩාක් අර භවතණ්ණාවෙන් විභවතණ්ණාවට හැරෙනවා. කොතන මාරු වෙනවද ධනේ නිසා mind your own business. simply කියන තියෙන එච්චරයි. අනුන්ගේ දේවල් බලන්න, ඒ මනුස්සයාගේ දෘෂ්ටි කෝණයෙන් බලන්න අපිට තාම ආදේ අනුසීඥානේ නැහැ. ඒ මිනිස්යෙන් අහලා බලන්න ඕනේ. උඹට ඉස්සරට වැඩිය රාග ద్వේෂ මොහ අඩු නම් ආ ඒකත් ජයසිරි මංගලම් කියලා සමාදම් වෙන එකයි තියෙන්නේ. එහෙම නැත්නම් ඒ මාසට ඇඟිලි අනින්න හදාන කරගත්තොත් එහෙම ගමන යන්නේ නැහැ. මේක මං හුඟා කාලා තියෙන ලණුවක් නිසා මට හොඳට තේරෙනවා ඔක. හරියට බැලලා තියෙනවා ඔකට මං. මේ පිංකම් ගන්න මිනිසුන්ට බැලලා තියෙනවා මං. නමුත් දැන් තේරෙනවා අනේ මේ මිනිසුගේ උදව් නිසා තමයි මේ දනිපනි ගහගෙන අපි කොහොම හරි ගොඩ හරි ආවේ. ඒ මනසට සේවයක් වෙලා නැති ඇති. නමුත් ඒ මනස කරපු දේ අගය කරන්න ඕන. ගරු ස්වාමීන් වහන්සේ ශූන්‍යතාවය විස්තර කිරීමේදී විශ්වයේ විශාල කොටසක් හිස් බව බවත් කුඩා ප්‍රතිශතයක් පමණක් ද්‍රව්‍ය හා ජීවින් යනුවෙන් තේරුම් ගත හැකිය. ඒ මැට ඒ ද්‍රව්‍ය ඊතා කුඩා කාලාන්තරයක් වලින් වෙනස් වෙමින් පවතින ශක්ති විශේෂයක් පමණක් බවද ඒ බැවින් ඇතිවි නැති යන ද්‍රව්‍ය වරක තැනක තිබුණද තිබුණසේ පෙනේ තව වරක එතන නැති බවද සිතන විට ඒ ද්‍රව්‍යද ශූන්‍ය බව කල්පනා නැගී. මෙනෝ හිතනට මුළු විශ්වයම ඊට කුඩා ප්‍රතිශතයක් වූ ද්‍රව්‍ය අතුළුව ශූන්‍ය බව කල්පනායි. මේ නිවැරදිදයි කරුණාවෙන් පහදා දෙන මේ ගෞරවයෙන් ඉලා සිටින් මේක ඇත්තටම භෞතික පැත්ත අනුව බලනකොට ඒක නැත්නම් මේ භෞතික විද්‍යාව කියන වචනේ තමයි ගන්න වෙන්නේ. බලනකොට මේ අනුව තමයි අර බුදුරජාණන් වහන්සේ පෙන්නපු නාම රූප දෙකටම සාධාරණ වූ ශූන්‍යතාවය අල්ලන්න බලන්න පුළුවන් තැනකින් පටන් අරගෙන පෙන්නන ක්‍රමය. ඒක තමයි දැන් ඔය විද්‍යානුකූලව බලනකොට මේ දැක ගන්න පුළුවන් ක්‍රමය. ඒ නිසා මේක උපකරණයක් කරගන්න පුළුවන් අපිට. මේක නිදර්ශනයක් කරගන්න පුළුවන්, රූපකයක් කරගන්න පුළුවන්. නමුත් ශුන්්‍යතාවය කියලා කියන්නේ ද්‍රව්‍ය වල හිස් බව විතරක් නෙවෙයි අපි දකින මේ ආකල්ප අපි දකින මේ හොඳ නරක, අපි දකින මේ සාධාරණ අසාධාරණ, අපි දන්නම ධර්මා ධර්ම මේ තේරම ශූන්‍යයි. ඉතින් අර රූප ධර්ම වල ශූන්‍යතාවය දැකලා අච්චට මෙච්චර නම් මෙච්චට කොච්චරද කියන උපමානෙ දිගේ තමයි අපි නාම ධර්ම වලට යන්න බලා යන්න පුළුවන් වෙන්නේ. නමුත් ඒක මේ ඔය මේ භෞතික විද්‍යාවේ හම්බ වෙන්නේ ඒ අනු අතෙන් යන්න අපිට ටිකක් නිදර්ශන ලැබෙනවා. ගරු ස්වාමීන් වහන්සේ සංඥා රූප වේදනා සංඥා සංස්කාර විඥාන යන මේ පංච උපාදානස්කන්ධ 11 ආකාරයට නම් අතීත අනාගත වර්තමාන ඇතුළත බාහිර දුර ළඟ හීන ප්‍රණීත ඕලාරික සියුම් වශයෙන් නිතර නිතර සම්මර්ෂණය කිරීමෙන්ද උත්තරීතර උදකලාව ළඟා කර ගැනීමට පුළුවන් දැයි පැහැදිලි කර දෙන්න මැනවි. එතකොට නිතර නිතර සම්මර්ෂණය කිරීමෙන් කියන එකදි මතක තියාගන්න ඕනේ එක වෙලාවකට මතුවෙන එකයි. එක්ක රූප, එක්ක වේදනා, එක්ක සංඥා, එක්ක සංස්කාර, එක්ක විඥාන. ඒක හරියට තේරුම් අරගෙන ඒ තේරුම් ගත්ත රූප ධර්මයේ අතීත අවස්ථාවේ පේන වෙලාවට අනාගත වර්තමාන පේන්නේ නැහැ. අනාගතේ පේන වෙලාවට අතීත අනාගතේ පේන්නේ නැහැ. වර්තමානේ පේන්නේ නැහැ. වර්තමානේ පේනකොට අනිත් දෙක නැහැ. ඇතුළත පේනකොට බාහිර පේන්නේ නැහැ. දුර පේනකොට ළඟ පේන්නේ නැහැ. ප්‍රණීත පේනකොට හීන පේන්නේ නැහැ. ඕලාරික පේනකොට සියුම් පේන්නේ නැහැ. ඒ නිසා අපි ලදලද වෙලාවේ ඒ ඒ ස්වરૂපේ දැකලා චින්තාමේ වශයෙන් අන්වේ වශයෙන් අනුමාන වශයෙන් තමයි මේ 11 ආකාරය සම්පූර්ණ කරන්නේ. ඒක නිසා ලද එන වෙලාවේ සතියට එළඹ සිටියේට පේන දේ බලන එකයි කරන්න තියෙන්නේ. එතකොට වෙන්න තියෙන්නේ ඒක රූප වුණත් වේදනා වුණත් සංඥා වුණත් සංස්කාර වුණත් විඥාන වුණත් ඔක්කොම තියෙන එකම ස්වභාවය. කෙනෙක් එක රූප තුලින් තේරුම් ගන්නවා කෙනෙක් වේදනා තුලින් තේරුම් ගන්නවා කොයි අතෙන් තේරුම් ගත්තත් එකම සමීකරණයට වැඩ කරන්නේ ඒ නිසා එකක් පිළිබඳව දැනගත්තට පස්සේ සර්වඥන් වහන්සේට නම් ඔක්කොම දැකලා තමයි කියන්නේ නමුත් රහත් වෙන්නේ ඔක්කොම ඕනේ නැහැ තමන්ට වැටහෙන එක නිසකව කිරි ගහට මෝල් ගහින් යනවා වගේ හරියට මේ වෙලාවේ තේරෙනවා නම් ඒකේ ආලෝකය අනික්කී ගාඩ චිත්තක්ෂණ රාශියකට යනවා. රූප ගැන දැනගත්තා නම් වේදනා සංඥා සංස්කාර වලටත් ඒකේ ආනිසංශ තියෙනවා. ඒ නිසා මේ සියල්ලම සම් ඒකට කියන්නේ සබ්බ සබ්බ වශයෙන් තේරුම් ගන්න බෑ. බොහොම සුළු කොටසක් ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් විශාල කොටසක් අනුමාන කරන්න වෙනවා තව පුංචි කොටසක් සද්ධායෙන් බාර ගන්න වෙනවා ඊට පස්සේ තමයි අපිට මේ හුදකලාව උත්තරීතර හුදකලාව තහවුරු කරගන්න පුළුවන් වෙනවා. පිනසා කුසලයේ යන වශයෙන් ප්‍රශ්නයක් අසන ලදී. පින සසරට යොමු කරයි. කුසලයේ නිවනට හා මිසී අතයත. දුක්සේ නිවනට. කරුණාකර මේ අවස්ථා දෙක වෙන් වන්නේ වෙන් වෙන්වන්නේ නම් උදාහරණ මගින් පහදා දෙමින් ඉල්ලා සිටිමි මේක මේ විදිහට වෙන් කරන්නත් පුළුවන් සමහරලාට පින කුසලයේ කියන වචන මාළුලා පාවිච්චි කරන්නත් පුළුවන් ඒ නිසා මේක හරියට මේ රාඳින්න ගත්තොත් ගොඩාක් තර්කමත් වෙනවා ඒක නිසා දල වශයෙන් මතක තියාගන්න පින කියන්නේ හොඳ නරක දෙක තේරුම් ගන්න එක නරක පව හොඳ පින කුසලයේ කියන්නේ හොඳින් වඩා හොඳ තේරුම් ගන්න එක එතකොට කුසලයේ දිගේ කෙල්ලෝරක් නැති නිවනට යන්න පුළුවන් පින කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියන තණ්හා තුන මැද තමයි කටයුතු කරන්නේ. කුසලයේ ඒ තණ්හා වැඩ කරන හැටි ආකාරයත් පෙන්ලා දෙන්න තරමට ඉහළට යන්න පුළුවන්. නමුත් මේ වචන දෙක ඒකාන්තයෙන්ම නීති පොතේ තියෙන විදිහට වෙන් වෙලා සටහන් වෙලා නැති බවයි ත්‍රිපිටකයේ කියන්නේ. නිසා සංසන්දනාත්මක වටිනාකමක් තමයි මේකේ ගන්න වෙන්නේ. අනිදර්ශන වශයෙන් කිව්වත් භවගාමි වට්ටගාමි දේවල් වලට තමයි කුසල පින කියන්නේ වටේ හරහා කඩාගෙන එහෙම නැත්නම් කියන ගඟ දිගේ ඉහළට පීනන වැඩවලට කුසලයේ කියන වචනේ බොහෝ විට ඉදලා තිනවා මම නැවතත් කියනවා ඒ උනාට මේ වචන දෙක මිශ්‍ර හැඟීමනොත් එදිච්ච අවස්ථාවල් තියෙනවා ගරු ස්වාමීන් වහන්සේ ආමිෂ වේදනා, නිර්ආමිෂ වේදනා මෙම කොටස් දෙකේම සැප දුක් අන්ත දෙක මැද ඇති අදුක්කම සුඛ අවස්ථා ඊට පැහැදිලි වේ. නමුත් අවේදිත වේදනාවේ ධර්මදේශනාවේ සඳහන් වුණු මෙවැනි අදුක්කම සුඛ අවස්ථාවක් නැතයි තේරුම් ගැනීම නිවැරදිදයි පැහැදිලි කර දෙනු මැනවි. අවේදිත වේදනාවේ සඳහන් වුණු මෙවැනි අදුක්කම සුඛ අවස්ථාවක් නැතයි තේරුම් ගැනීමට තේරුම් ගැනීම නිවැරදිදයි ඔය ඉතින් අදුක්කම සුඛේ වේදනාවක් නැත්තම් ඒකේ සැප දුක අදුක්කම සුඛ කියලා බෙදන්න දෙයක් නැහැ නේ. ඒ නිසා ඒකේ මේ තොරණ දෙයක් නැතිකමම තමයි වේදනාවේ අදුක්කම සුදේනා තියෙන උත්ෘෂ්ඨ උත්තරීතර භාවය. ඒකේ මාන්නෙට ඉන්දිය තැනක් නැහැ. මාන්න කියන්නේ මනිනවා කියන එකනේ. අවේදිත වේදනාවේ මාන්නෙට තැනක් නැහැ. තණ්හාවට තැනක් නැහැ. දෘෂ්ටියට තැනක් ඇත්තේ නැහැ නිසා ඒක নিরপেক্ষයි කියලා කියනවා. වෙන දෙයක් අපේක්ෂා කරලා නෑ ඒක. සැප තියෙන දුක අපේක්ෂා කරලා. නමුත් අවේදිත වෙනකොට ඒක নিরপেক্ষ කේවල தත්ත්වයට යනවා. ඒ නිසා එතෙන්දී අපිට ප්‍රශ්නයක් නගා ගන්න විදිහක් නැතුව යනවා. ඒකත් ලොකු ප්‍රශ්නයක් හැබැයි. ප්‍රශ්නයක් අහන්න බැරි වෙනකොටත් ඒක සෑහෙන අමාරුතාවයක් තියෙනවා. ඒව ගණන් ගන්න එපා. ප්‍රශ්න නැත්තම් හොඳයි කියලා අනේකයි තියෙන්නේ. කොහොම හරි මෙච්චරයි අපිට ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙන්නේ අපි යොදාගත්ත කාලයත් එක්ක බලනකොට තව විනාඩි 25ක 20ත් 25ක් අතර කල් තියෙනවා ඒ නිසා කාට හරි සභාවෙන් ප්‍රශ්න මතු කරන්න හෝ ප්‍රකාශන මතු කරන්න තියෙනවනම් කරුණාකර ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්නයි කියලා මම ඉල්ලා හිටිනවා Uh, cause no, whenever, whenever something have a cause and effect, uh, that means karma and the karma results. Exactly the same thing you are representing in another term. And jnana samadhitti, that means good is good, bad is bad. That uh, that is the case history, you can tell this you do, this will happen. But on principle, this cause, this effect. That's extract knowledge. We call cause and effect. Kammasakata Jnana Samadhi is one of the manifestation of the same, but the principle why is the same. Uh, one and the same in a certain extent. Because cause and effect is not only experience the karma and the karma results, it has many, many, many other facets. Karma and the karma results is the lowest, most uh, view and beyond that, uh, when you go to the concentration meditation, insight meditation, uh, path knowledge, fruition knowledge, they are manifesting in a different, different higher levels. The lowest one is the kamma and the kamma results. Others also having the same phenomena of cause and effect relationship. And the magga jnana, whenever you are achieving the fruition, uh, you are, go beyond the cause and effect. As far as the Kammasakata Jnana Samadhitti, Samatha Vipassana, you are full within the cause and effect. But at the Magga Jnana level, you dash through you are go beyond it. And therefore, in terms of cause and effect, you can tell, but it's a neg negative of the absence of the cause and effect is the Magga and Pala It is not answerable to the cause and effect. It is going beyond it. If there are no questions, no statements, මම දැන් අයිතිකාරයෙන් අහන්න ඕනේ. ඔය ඒක නිසා කරමු මේ කට්ටියට. මේ කට්ටියට මේ මොකද්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. නෑ මම ඉතින් මේකේ 60න් එකක් නේ. තව ඉන්න 60ක් ඉන්නවා නිසා මමත් යන අතර යකාසි අතර හොයියා කියලා මාත් එනවා. එතකොට 12 වෙනකන් අපි සක්මන් භාවනා පරියන්ක භාවනා කරනවා. 12ට කාලක් විතර වැඩි නතර වෙලා පරියන්ගෙන් නැගිලා 12 වෙනකොට පිටිට පටන් ගන්නවා. ඒක නිසා මම කියනවා අපේ මේ මේනිනාන්සලා ආරාධනා කරන්න ඔක්කොමලා එකතු වෙලා අපි මේ පොඩි බජව්වක් දානවා. ඒ ඒ කියන්නේ ඔකට සංඝ බජව්ව කියලා. පිරිත් වල කියන්නේ ඔකට සංඝ බජව්ව කියලා. අර කවුද මේ තිලිනිගේ දුව ඊට සිංහල තේරෙන්නේ නැහැ. ඒ කියනවලු සාදුලා සින්දු කියන එක අහන්න මම කැමතියි කිව්වලු. කතා කරනවා අහන්න මට තේරෙන්නේ නැහැ කිව්වලු. සාදුලා සින්දු කියන වෙලාව හොඳයි. කතා කරුවට තේරෙන්නේ නැහැ කියලා. ඔය තේ අතර මේ ඒකෙන් බහින්නේ අපි. ඒ නිසා මල් ටිකක් පූජා කරලා පහනක් පත්තු කරලා ඈ සාමාන්‍ය පිරිත් පුරන්නේ එහෙම තමයි. ඉතිවිසෝ ගාතාව කියලා ඒකෙන් තමයි වටන් අරගන්නේ. ඉතින් ඒක නිසා ඒකට මේ මෙන්න මේ ටිකයි අපි කරන්න කියන එක පිරිස දැනගන්න ඕනේ නැත්තම් දුවනවා. එහි මේ අතේ දුවනවා. ඒක නිසා මේ මොකද්ද අපි මොකද්ද සජ්ජහනා කරන්න කියලා මොකද්ද මොකද්ද එකඟ වෙන එකතු වෙන givis ගන්න සම්මත කරගන්න එක. කර්ණිමිත සූත්‍රය සජ්ජාය කරනවාද? වෙනවා ඉතින් කමන්නේ මොකක් හරි. හොඳයි ඒක නිසා নমස්කාරය කියලා නවරාජි බුදුගුණ සජ්ජායනා කරලා ඊට පස්සේ තුන් සූත්‍රය සජ්ජායනා කළා දෙවියන්ට පේන්න පෙන්නත් යන පින් පමුණුවලා මේ ඥාති ජීපත් කළ પરමාර්ථ ජීපත් කරගන්න එකයි කරන්නේ. ඒක සඳහා කාගවත් ළඟ තියෙනවද මේ පොත් පිළිත් පොතක් හොයාගන්න තියෙනවද? කාටද හොඳට මේ විශ්වාස තියෙන්නේ තුන් සූත්‍රේ කටපාඩමෙන් කියන්නේ? මේ සමහර විටක තමාට විතක වරදිනවා ඒක නිසා කවුරු හරි එක්කෙනෙක් ගයිඩ් කරන්න ඕනේ කවුරු හරි අඩු ගන්න පොතක් බලන්න කියවන්න ඕනේ මේ <coughs> නැත්තම් පැටලෙන්න ඉඩ තියෙනවා මේ මේ මෑණිය බාර ගන්න දෙවැනි. අපි අපි දෙමු මේ කවුරු හරි නායක අදමකද මම මට පිළිත් කියලා මට එච්චර හුරු නැහැ මම බොහොම කැමතියි. ඒ වුණාට පැටලෙන්න මට ඉඩ තියෙනවා. ඈ? දන්නේ දන්නේ ඒ ගොරකයා. සින්දු කියන්න දන්නේ නැහැ. මොකද කියන්නේ මේ ලීඩ් කරන්න පුළුවන්ද? තුන් සූත්‍රය කියන්නේ. තුන් සූත්‍රය කියලා පිළිටේ කියන එක ලීඩ් කරන්න පුළුවන්ද? හරි මං කියනවා මං ආසයි කැම බාර දෙන්න අපේ මේ මේනිනාන්සෙට මේ වැඩේ මේ ලීඩ් කරන්න කියලා. මම ඉන්නවා හරි මං කියන්නේ හැරමිටියක හැරමිටියට ගන්න වගේ වැටුනොත් එහෙම තියක් හරි ඒක මම අපේ මේනිනාන්සෙට පූජා කරලා කියනවා ලීඩ් කරන්න කියලා මාත් එනවා මම ෆුට් බෝඩ් එකට වෙලා යනවා මොකද එතකොට ලේසි වැඩේ. මම මම අර පැවිදි වෙන්න ඉස්සෙල්ලා අපි මුළු මුළු රෑ පිටසක් කිව්වා. නිල්ලමට ගිහිල්ලා මේ රෙකෝඩ් කරලා තිබුණා එක්කෙනෙක් ඒ බණ වරතුනම මධ්‍යහන වෙනකොට ආපු නිදිමතේදී මොන්න જાතිවත් කරන්න බෑ මම ගිහලා ඔළුවෙන් හිටගෙන හිටියා ටිකක් වෙලා. ඉතින් පිරිත් කියපු කට්ටිය කිව්වා උඹ පැවිදුනාට පස්සේ ඔය දෙල්ලම් කරන්න හම්බෙන එකක් නෑ ඔළුවෙන් හිටගෙන පිරිත් කියන්න බෑනේ. මොකද රෑ 12 වෙනකොට කරකෝල යන නිදි මතක් වෙනවා. ඊට පස්සේ පාන්දර වෙනකොට මේ රෙකෝඩ් එක යනවා එක එක වාර අරගෙන නිදි කිරා වැටෙනවා. අපි දවස් දෙකක් කරලා තියෙන වැඩි පිටිත් යන කවුරක්වත් දන්නේ නැහැ. ගිහියෝ ටිකක් එකතු වෙලා පැටිගත කරපු එකක් දාගෙන ඉතින් අර ප්‍රජාශාලාවකට වෙලා එක සැරයක් කරුවා නිල්ලඹ කරා. ඒ කරන වාර දෙකේදීම ඒ කියන්නේ ඔය 10 12 10 ඉඳලා පාන්දර 2 වෙනකන් නිදිමතට වැටෙන්න පටන් අරගත්තොත් හරි කරකවිල්ලක් කරපනවා. ඒ නිසා ඒකට පුරුදු කරන්න ඕනේ. ඒක පුරුදු කරලා තියෙන කෙනෙකුට ඒක ප්‍රශ්න නැති. අපිත් අර එක දවසක් කරන නිසා වැරදුණයි කියලා ඒක දෙයක්වත් නැහැ කරගෙන යන්න. නම් තමයි මම මේ මේ අපේ මේනින්නාංශේ තියෙනවා දඩ බීමට. හොඳයි ඒක නිසා අපි එතකොට මේ දැන් 8ට කාලයි වෙලාව සමාන සමාන 10ට කාලයි 10ට කාලයි එතකොට අපි මේ 11යි කාලෙට මෙහෙට ඇවිල්ලා 12යි කාල වෙනකම් භාවනා කරමු පරියන්කයක් එතකොට 12යි කාලට නැගිටලා 12ට පහත් ඉදි පිරිත් පුරනවා ඊට පස්සේ සංක්‍රාන්ති වෙන වෙලාවේදී පිරිතේ තමයි ඉන්නේ ඔක්කොමලා එකඟද? නැහැ. එහෙනම් සාදු සාදු සාදු